ඒ කියන්නේ පුළ අවසානයේට අපි කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට ඉන්න හුඟ දෙනෙක් දැන් හුරුයි. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි කර්ණාවෙන් ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. සම්මත බලවත් ප්‍රශ්නය හිතන්නේ බදල් ප්‍රශ්න ඒ කොටස කල්දි කල්දිබ ප්‍රශ්න ඒක මහන්තයි ප්‍රතිසම්පදේ සංස්කාර විඥාන සම්බන්ධයෙන් තවදාලක් තුනේ ඒක මොකක්ද මේ අනිච්ඡානුපස්සන අනිච්ඡානුපස්සන දෙකක සම්බන්ධ කරනවා ප්‍රශ්න කියන්නේ ප්‍රතිසම්පාදයේ සංස්කාර විඥාන සම්බන්ධයෙන් කරන්නේ. එදින ඊයේ සාකච්ඡා වෙන්නේ වහන්සේ කාමී සුචාචාරයෙන් කරා. මම සමාජ ස්වාමීන් වහන්සේලාගෙන් අසල් ඉගෙනවා. පංච ඉන්ද්‍රියයන් ඇතිවන කෙලෙස් වලින් පැහැදිලිව කාමී සුචාචාරයෙන්. තව කියලා දෙන්න. මට මතකයි අපි ප්‍රශ්නයක් අහලා තිබුණා. නමුත් මේ වෙලාව මම කරන්නේ ඒක අද තියෙන ධර්මදේශනාදී තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. මතක් කරුවට විශ්ිත වෙනවා අපි දෙවෙනි ප්‍රශ්නට. දරුවෝ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ මම දේශනා කළා තියෙනවා. අතීතයේ සිදු සකලන යන නැවත වර්තමානයේ සිටින දුක්ඛන්ත වර්තමාන චිත්තක්ෂණය විනාශී ඒහා සමාන අකුසලයක් සිදු වෙන්නේ මම තේරුම් ගන්න. මගේ ප්‍රශ්නය අප අතීතයේ යම් කුසල කර්මයක් සිදු කළ විට ඒ වර්තමානයේ නැවත සිදු කළ විට නැවත නැවත කුසල බැඳීමක් සිදු වෙයි. කාරණාවක් පැහැදිලි මේකේ සංසන්දනාත්මකව මතක් කරන්න තියෙන්නේ අකුසලයක් මතක් කිරීමට වැඩිය කුසලයක් මතක් කිරීම හොඳයි. ඒ නිසා කුසලයක් මතක් කිරීම සෝබනයි, මෛත්‍රියට බරයි, හිත ප්‍රබෝධමත් කරන සුළුයි. තමන්ට හැකි සංඥාව ඇති කරගන්න. ඒක කරන්න බෑ සත්පුරුෂයෙකුට අර. අසත්පුරුෂයා හැම වෙලාවෙම අකුසල් කරන කල්පනා කර කර ඉන්නවා. ඒ නිසා නාස්තිකත්වයක් ඇති කරනවා, වෛරයක් ඇති කර ගන්නවා, හිත කුරුවල් කර ගන්නවා, කුෂ්ක. දෙය සත්පුරුෂකතියක් ඕනේ, මෛත්‍රියක් ඕනේ. හොඳ මෙනෙහි කරන්න. ඒ නිසා හොඳ මෙනෙහි නරක මෙනෙහි කරනවට වැඩිය හොඳයි හොඳ මෙනෙහි කරන එක. නමුත් බෞද්ධයාට හොඳට වැඩිය වඩා හොඳක් තියෙනවා. ඒ මොකද කිසිවක් මෙනෙහි නොකර ඉන්න එක. සතිමත් වෙන එක. ඒක නිසා නරක මෙනේ කරනට වැඩිය හොඳ හොඳ මෙනේ කරන එක හොඳක් මෙනේ කරන වර්තමානයේ දෙක ඉතත් වැඩිය හොඳයි. ඒ නිසා හොඳයි නරකයි දෙක බලනකොට නරක අතහැරලා හොඳට එන්න ඕනේ. හොඳයි වඩා හොඳයි දෙක එනකොට හොඳත් අතහැරලා වඩා හොඳට යන්න. අපි ඒකේ තමයි පරිදි. අපි හැමදාම අමාරු හොයාගත්ත හොඳේ ගලී ගන්නවා. කවදාවත් හොඳකට එක දාලා වඩා හොඳට යන්නේ. ඉතින් ඒ නිසා ඉතින් ජීවිතේ මල් විහිං කල් කියලාගෙන මොකද කරන්නේ? දරු සාමාන්‍යස මම භාවනා කරනකොට වඩා ප්‍රධානවන්නේ උදල එක. ඒකේ මා පිටිච්චයකට හෝ දෙහි මා පිට පිටියකට හෝ පුටුවට තබා තියෙන නිසා ටික වේලාවක් යනකොට උදලේ ඉන්දීම ඇතිවීම අපහසුයි. උෂ්ණ නාස්කාරයට ගැනීමට උපදෙස් දෙන්න දෙන්නේ. ටික වේලාවක් භාවනාවේ මොන විශේෂ සංගීතයේ ඇසී ඇතිවේ. ඒ වෙලාවේදී තරමක අවස්ථාවකදී පත්වන නිසා එයින් ඉදීමට උපදේශ දෙන්නේ මේ දෙකේ මේ විකෘති ස්වරූපයක් තියෙන්නේ තමන් වාඩි වෙලා මොනම දෙයක්වත් අපේක්ෂා කරන්න එපා විඳි වැක්ඩින් පේන්න නාස්කාග්‍රේ පේන්න කියලා හැම දෙයකින්ම වෙන්නේ ස්වභාවයෙන් මතුවෙන හදන අරමුණ බාධා වෙනවා ඒ නිසා මේ සාමාන්‍ය භාවනා කරනකොට කියනවා බුදුන් භාවනා කරන උදරේ බලනවා. ආනාපාන සතිය කරන කට්ටිය නාසිකාග්‍රේ බලනවා කියන්නේ. ඒත් මොකක්වත්ම නැතුව මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන තැන ඉන්නකොට මොකද්ද මතු වෙන්නේ කියලා කළොත් පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ. අයින් බලචින මට අරක තියෙනවා ඒක නැති වෙනවා නැත්නම් මේක හොයාගන්නේ කොහොමද කියලා. ඒක ඕක තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. ඉල්ලුම ගමන මොන මොනවද හොයන්නේ. මෙතෙන්දි බලනකොට මොනවද හොයන්නේ නැදෙන්නේ. දෙන්න දේ මොනවද කියලා බලන්න. ඕක තමයි ඔය ඔන්න පොඩි මාරු කරගන්න තරම් තමයි මේ දාගන්නේ. ඒක අර දෙවෙනි එකේ කියනවා මේ මේ යම් විදියකට හුඟක් වෙලාට ඒක වචනේ නඩියවිලා නැහැ. හිත ශරීරය ඇතුළට ආවට පස්සේ මේ ශරීරයේ මෙත වෙනද නොදැනිච්ච කම්පන චංචල හිරිවැටීම් වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර හිත ඇතුළට ආපුව ලකුණක්. ඒක මේ යම් විදියකට අසහනකාරී ගතියක් තියෙනවා. නමුත් ඒක නැති කෙරුවොත් ආයෙ හිත පිට වෙනවා. නිසා මේක දැනගන්න ඕනේ මේ නන්නත්තර වේටි පිට හිත පිට දෝප හිත ගිය ඇතුළට ආවට පස්සේ ඒක ඇතුලේ තියෙන බවට ඔය පොඩි පොඩි සංඥා වගේ තියෙනවා. ඒක ප්‍රියලවන්නේ නෑ ඉල්ලපු දෙය නෙවෙයි. නමුත් මේක හොඳම රෝග ලක්ෂණයක් නැත්නම් ලක්ෂණයක් ඇඟ ඇතුළට ඇවිල්ලා කියනවා. ඉතින් මේක දියුණු කරනවා මිසක් මේක මගේ ඇරියොත් වෙන්නේ ආයතනයක් හිත පිට යනවා. ඒ නිසා ප්‍රශ්න දෙකේම අර මූලික අදහස තේරුම් ගැනීම නිසා ඇතිවෙච්ච විකෘතියක් තියෙන්නේ. නමුත් මම හිතනවා මේ ප්‍රශ්න ඇහිවීම සහ උත්තර ලැබීමෙන් හරි පාට දාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් ස්වාමීන් වහන්සේ භාවනාවට කැමති දෙන්නේ විපස්සනා භාවනා කණ්ඩායමක් ඇතුළත ගන්න. ඒ සඳහා අවශ්‍ය මූලික වැඩ පිළිවෙලක් සකස් කරගන්න අවශ්‍යයි. ඒ සඳහා ඔබ වහන්සේගේ අනුශාසනා අනුශාසකත්වය ලබා ගැනීමට මඟ සකස් කර දෙන්නට ඉලාසෙයි. ඉතින් නැතිනම් ඉහතකී කාරණා කාරණේ නොකරන තමාගේ වැඩ බලාගෙන මඟ ප්‍රශ්නයක් මිසලා තියෙනවා කොහොමනවත් මට කියන්නේ පළවෙනි ටික කියනකොට නම් දෙවෙනි ටික මගේ හිතට ආවා ඒකට ඒකට මම මේ භාවනාවට පෙළඹෙන කාලේ මට මතකයි මම කිසිම සමිතියකට බැඳලා හිටියේ නැති වුණාට ඒ වේලවන ධර්ම ගෲප් කියලා එකක් තිබුණා පෙරදෙන විශ්වවිද්‍යාලේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ නැහැ ඒක තිබුණේ මේ ලේක් හවුස් එකේ මේ කවුස අරමුදලේ විජේවර්ධන අරමුදලෙන් ගොඩනැගිල්ලක් නඩත්තු කරන්න පුළුවන් වුණා. ඒක විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල දීලා ඒකදී විශ්වවිද්‍යාල සම්බන්ධ ආචාර්යවරු ළඟපාතින්න උගත්තු ටික එකතු වෙලා බදාදට සූත්‍රය සාකච්ඡා කරන ඉංග්‍රීසියෙන් එහෙම නැත්නම් කවුරු හරි කෙනෙකුට එන්නේ කියන. ඒ සූත්‍රයක් භාවනා කරපගෙන උදන්ත ඉතින් පැයක් වාඩි වෙනවා. එච්චරයි. ඉංග්‍රීසියෙන් යන්නේ. ඉතින් මට මේ මම ඒ දවස්වල සූත්‍ර මොනවාක් කියවලත් නෑ දන්නෙත් නෑ. දෙක ඉංග්‍රීසි දුර්වලයි මගේ. හොඳටම දුර්වලයි කාට. ඒ වුණාට මම තමයි අවුරුදු 3ක් කියා. හැමදාම මේකට සම්බන්ධ වුණා. සම්බන්ධ වුණාට පස්සේ මට ගොඩක් මිත්‍රත්වයේ වෙනකෝ ඊළඟ හඳුරෝ ලංකාවෙන් පිටත් වුණා. ඊට පස්සේ ගොඩින් මහත්තයා ඇවිල්ලා මේ අතිශය ස්පිතාලේ හම්බෙලා විරදින ස්පිතාලේ හදපුවලු. එදකෝ කෝ යාළුවා කියලා. මොකක් කවුද කියන්නේ? ඒ ධම්මික හඳුරන මගේ නේ ඕගොල්ලන්ගේ යාළුවා. මේ මම ඒ ශාන්තන සාවට මම ආන්නේ ඊට පස්සේ උඩ ගියා කොටින් මාතේ ඒ කියලා වුණා ඊට පස්සේ ආව මේ අවුරුදු 3 හැමදාම වගේ එකතු වුණා ඒ වැඩ පිළිවෙලින් වැඩිම වැඩගත්ත කෙනා ඔයා තමයි කියලා ඔයා කිව්වා තරුණම කෙනා අපි හිටියේ ඔක්කොම අවුරුදු 50ක ගැටේ මාතේ තවද 26 27යි අපි දැක්කයි කිව්වා මේක අත්ත නෑ රේනවා ඒක නිසා අපි උනන්දු නැහැ කිව්වා මගේ තරුණයෙක් කෙනාට ඔච්චරයි කියලා හිතේ. ඒක නිසා නතර කරන්න එපා. අපි දිගටම කරනවා. ඒවිල සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මේ අර පළවෙනි ප්‍රශ්නට ඒකත් උත්තරයක්. විපස්සනා ගෲප් කියනවා කර මොකක්වත් ඕනේ. ඕන නිතිපත රැස් වෙනවා. දෙන්නේ කිකට. ඒක හැබැයි නිතිපත කරා. ඒකට සුදුසුකමක් තියාගෙන ආවා කාටවත් කවුරුත් වගේ වෙන්න ඕනේ නැහැ. කට්ටිය විතර පැයක් විතර භාවනා කරනවා. කවුරු හරි කැමති නම් සාකච්ඡාවක් මෙහෙමනවා. කිසිම කෙනෙක් නායකත්වයක් නැහැ. සමගමගේ මත ප්‍රකාශ කරන විනිශ්චයක කෙනෙක් නැහැ. සාකච්ඡා කරනවා. මේක දේව මණ්ඩලයක් වෙනවා කියන්නේ. බ්‍රහ්ම මණ්ඩලයක් වෙනවා කියන්නේ. ඒකෙන්දී අනකොටම ප්‍රශ්න විසඳන ගතියක් වෙනවා. ඉතින් ඒක කාගරි ගෙදරක හරි සමාරු කරනවා පස්සයි දෙනෙක් එකතු වෙලා එක එක දසර එක එක නයි ගෙදර එකතු වෙනවා. හැබැයි වල්පල් කතාවක් නැහැ. කියා භාවනා කරා එතනට සාකච්ඡාවක් කරා. ඉතින් ඒක එක ක්‍රමයක්. මොකද මේ සංවිධාන කියන්නේ මාරපාක්ෂික දේවල්. සංවිධාන වෙච්ච ගම මාරපාක්ෂිකයි. ඉතින් ඒ නිසා ඊට පස්සේ සංවිධානයේ විසින් අපිව සූරපා. අපිට ඒක නඩත්තු කරන්න මල විකාරයක් වෙනවා. එහෙනම් එකතු වෙන කට්ටිය වග බලා ගන්න මේ කවුරු සරසන් වෙනව නෙවෙයි ඒක දාගන්න ලකුණු ගන්න වෙනව නෙවෙයි කට්ටිය එකතු වෙනවා භාවනා කරන යන ඒක නම් මම දැකලා තියෙනවා මම දන්නේ මේ මේ ආගම සම්බන්ධ නැතුව දේශපාලන වශයෙන් බැලුවා සමාජික වශයෙන් බැලුවත් පුදුම ගැම්මක් තියෙනවා ඒක ඉස්ලාම් දැනගත්තේ මේ බුදුහාමුදුරුවෝ තමයි දැනගත්තේ නමුත් අපේ යුගයේ දැනගත්තේ ජපන ජපන කිව්වා ලොකු සමිතියෝ නැහැ ඉන්න දහ දෙනෙක් හරි ගන්න ඇතුළට නැමෙන්න කියලා රටම හොල්ලන්න පුළුවන් කෝ ජාති ලෝකෙම හොල්ලන්න පුළුවන් කිව්වා. ඔය ලොකු සමිතියල කාදාත් එකමුතුවක් හැමදම රණ්ඩු. පොඩි වර්ධනයක එකතු වෙච්චාම එන ගුලියවා. ජනකාරක ධර්මපාලතුමා කිව්වේ මගේ මිනිය පුච්චල අලු ටිකවත් ලංකාවට ගෙනද කියලා. ඒ තරම්ම ලංකාවට වෛර කරා. ඒකලට මට සංඥාන්තර ප්‍රශ්නාවක් හදාගන්න පුළුවන් නම් ලෝකෙ හොල්ලනවා. සංඥාවන්ත කියන්නේ ඒගොල්ලෝ දාපු තට්ටේ ගාපු ඔය පස් දෙනෙක් නෙවෙයි. ඒක නම් ඒ දවස්වල පහේව පහක් තීටි අලංකාරය. මේ සංඥා කියන්නේ භාවනා. භාවනාවත් අනකාරේ ධර්මවත් හම්බෙලා තිබුණේ නැහැ ඒ කාලේ. මේ එක හිතට වැඩ කරන පස්සේ හොයන්න බෑ. අපි එක එකාගේ රුචිකම් වලට එහෙට අදිනවා මෙහෙට අදිනවා. ඒ නිසා අපිට කවදාකවත් එන්නේ මේ සංගමයක නාමයෙන් කැපකිරීම කියන එක අපි දන්නේ. අපි කරන්නේ නැත්නම් අපේ විදිහට සංගම හදාගන්නවා. ඒක වෙන්නේ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා. ඉන්නවනම් සතත අභ්‍යාසයට යන්න. නිතිපතා කරනවා. එහෙම බැරි නම් සංගම් වලින් එක්කෙනෙක් වැඩේ කරනවා නම් එයාට මුළු ලෝකෙම හොදයි. එක්කෙනෙක් අදිස්සන් ගත්තොත් මම කරනවා දිගටම මේක කියලා ලෝකම හොදනවා. ඉතින් කට්ටිය වැටුණා කන ගන්න කාලය අඩුයි. ධනෙ ගණක් කරගන්න. ඒ කියන්නේ විපස්සනා කියන එක කක්කක් දාගෙන කරන්න පුළුවන් බඩ නෙවෙයි. කට්ටක් දාගෙන කරන්න ඕනේ එකිනෙකාගේ සම්පූර්ණ නිදහස විද කියලා. එකිනෙකාගේ බෞද්ධ ගතිය විද කියලා. ඒකට නීති ප්‍රකාර රැස්වීම තමයි මගේ උපදේශය. මම බලන්න පුළුවන් තරම් ගත්ත කාලසටහන කොතන ගියත් කරන්නේ පුළුවන් තරම් වෙලාවට කරනවා. හරි ගියවර තුන මට කරන්නේ. කරකින් කරන්න ගියාම නිකම්ම නැමිලා යනවා ඕනම දෙයක් කරනවා. ඒක නිසා ඒකට වැඩි සෙන්කෝනේ නැහැ. ඉන්නවා හොඳයි. අඩුසෙනකට කරන්නේ මොකද ඩියුටි කන්සර්න්. හරියට වෙලාවට වැඩි කරන කිසිම ප්‍රතිඵලයක් අපේක්ෂා නොකරන තුන කරගෙන ඉන්නට වෙන්නේ. පුදුම ගැටයක් තියෙනවා. ඒක තමයි මට හිතෙන්නේ ඒක ගැන කියනකොට මතක් කරගන්න. ගරු සම්මාන වහන්සේ යෝගාවචරයෙන් කරන දානයේ ආනිශංස පදවල නිලාසී ඇත්තටම දානානිසංස ගැන කතා කරනකොට මේ සූත්‍ර වශයෙන්ම සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා වක්කාල ඉදුල් ටික පිඟානට අතහොදලා පිඟානේ ඉදුල් ටික විසිකරන ගමන් මේක පොළවේ ඉන්න වැල්ගඩ වෙලෙකට පිට වේවා කියලා අර ඉදුල් බක්සුණු ටිකට අදිෂ්ඨාන කළ පූජා කරුවා විශ් කරා. සියක් අංශංශ තියෙනවා කියලා. මොකක් කරවන්න දන්නේ නැහැ. ඉඳුල් ටික කොහොමද විශ් කරන්නේ? පොළොවට දාන ගමන් මේක කාට හරි ආහාර වේවා කිව්වොත් එහෙම ඒක සියක් අංශංශ තියෙනවා කියලා. ඊට වැඩි ඒක කනවා සතෙක් දැක්කොත් ඇතුළේ සතුරු නිසා ආංශංශයේ සීගුණයකින් ලැබෙනවා කියලා. කුකුලෙක් කැල්ලේ කවුලා කරනවා මම කැල්ල කනවා ඒක නිසා අනේ මම කොන්ට්‍රැක්ට් එකක් නෙමෙයිනේ උකාල හැදෙනවා කියන්නේ. ඊට පස්සේ ඒ සතා ලොකු වෙන ලොකු වෙන පංචහස වැඩි වෙනවා. එතකොට මේ දින දාණය එන්නේ ඊට පස්සේ ඒ වැඩි හේතුවට ආරෝග්‍ය සීමුණක් කියනවා. ඒ සත්‍ය කැවිලා හොඳට එතකොට ඉදුලක් නෙවෙයි ඒක හරිය දෙන්නත් බෑ ලොකු සත්‍යක් වෙනවා. ඊට පස්සේ සතෙක්ට දෙනවට වැඩිය සියක් ගුණයක් ආනිසංස වැඩි මිනිස්සුන්ට ඊට පස්සේ මේ මිනිස්සුන්ට ආනසනටදී සියක් ගුණයක් වැඩි සීල රකින්න කෙනෙකුට වෙනවා. ඒ වගේ සියක් ගුණයක් වැඩි සමාධි වර්ධනය කෙනෙකුට වෙනවා. ඒ වගේ සියක් ගුණයක් වැඩි විපස්සනා වර්ධනය කෙනෙකුට වෙනවා. ඒ වගේ සියක් ගුණයක් වැඩි සෝවාන් කෙනෙකුට වෙනවා. සකදාගාමී අනාගාමී ආරියත් ආදී වශයෙන් ධිකර පෙන්නනවා. වැඩි කරන වැඩි කරන ඊට පස්සේ අවසාන පෙන්වන්නේ සර්වඥාන් වහන්සේ සහිත භික්ෂු භික්ෂුණී ඔබේ සංඝයා සහිත සර්වඥාන්සේ දෙන දාන. ඒකට වැඩිය සියක් ගුණයක් වඩනවා කාණේ දෙන මිනිහා මේ තිසත සතුටක් මාලා වෙනවා. බුද්ධ ධර්ම මහා සංඝරත්නයට ඔබේ භික්ෂු භික්ෂුණී ඔබේ සංඝ සහිත බුදුහාමුදුරණ දෙන සාංගික දාන වැඩි වටිනවා. දන් දෙන කෙනා බුදුන් සරණයි. ඒ වගේ සියක් ගුණයක් වැඩි දන් දෙන කෙනා සීලයක් හදලා ඒකේ සියක් ගුණයක් වැඩි ගන්ධන කෙනා සිල් රකිනවා. ඊට පස්සේ අනිත් පැත්තට. ඒක නිසා අපි කොතනද ඉන්නේ කියන පොඩ්ඩක් අඳුනා ගියොත් මේ සියක් ගුණයක් වැඩි කරන්න කොහොම පොඩ්ඩයි වියදම් කරන්නේ. හැබැයි අපේ අඩුපාඩු වලනේ අල්ලපු ගෙදර කට්ටියගේ සියක් ගුණේ බලන නිසා තමන්ගේ සියක් ගුණේ බලන්නේ. බුදුහාමුදුරු ඊටක ගැන හරියට කනගාටුයි. අනේ දුකියනම් අර නිකම්ම 100ක් වැඩි කරගන්න අරකට භික්ෂු භික්ෂුණී උඹේ සංඝයා කියන තවත් ශෝක්‍රයන් ඉන්නවා. නමුත් බුදුහාමි කියනවා ඊට වැඩි හොරාක් වේසි උඹ සතිසන සර සමාදන් කියනවා. උඹ සීලක පිළිපදපන්. උඹ සමාධියක් කරපන්. ප්‍රඥාව කරපන්. ඒ නිසා මේ විපස්සනා ආධින කෙනෙකුට භාවනා කරනකොට දන් දෙනකොට පේනවා මේ දන් කන්නේ අතු වගේම කට්ටිය කියලා. ඒ චාය වෙනසක්. ඒකට හිතන්නේ ගිහිල්ලා ඔකෙන් ඇවිල්ලා කාලා මෙහෙම කින්නනෝ දගෙන හිතන්නේ මේ අදු වගේම ඩාඩි ගන්න මිනිස්සු තමයි කන්නේ උන් ගන්නන්න හේතුව මොකද උන් හිල්ලා කියන්නේ ඒ මඩක් හිල්ලා කියන්නේ හොඳටම පේනවා පිටින් දිවිල ඔකෙන් ඇවිල්ලා නෙවෙයි දාන කරගන්නේ අපිත් එක්ක හිටපු කට්ටියමයි ඒක එයාට හැකි සංඥාවක් ඇති කරනවා ඒ මේ වගේ කෙනෙකුට මට එන්න වෙනවා ඒක නිසා නම් දාන දෙන්න ආවම මේ හැමදාම එනවා සාමාන්‍යයෙන් පණකට දෙනවා. ආරෝග්‍යට සාගවම ඒගොල්ලෝ මේ මම කාටවත් භාවනා කරන්නේ නැහැ. මම අද දාන දුකට භාවනා කරන්නේ නැති වෙයි. ද? පරහරි දන්නේ. මොකක්ද කරන්න කියන්නේ? ඇහුවත් එහෙම මේ මේ දාන දිනකට මේ වැඩිම ඒකලන්ත උසන්නේ මොකටද කියලා? කැලේ ගැටපොඩේ ආද ආරණ්‍යකට ආව නිසාද ඉන්නේ මේ ස්වාමීන් වහන්සේලා දෙන්න පාතේ නවලකමට හරි සන්තෝෂයි කියලා. ඉතින් මම හිතනවා ඊට වැඩි සන්තෝෂයක්ද ඔහෙ පැවිදි වෙලා ඉන්න වාද වැඩි. අම්මෝ. ඒකට ඉතන වෙනම જાතියක් වෙන පැවිදි වෙන්න ඒගොල්ලෝ පැවිදි වෙලා ඉන්න වෙනවා කියන අපිට නම් බෑ. ඉතින් මම පැහැදිලිව කියනවා මම දන් දෙනවට වැඩිය ගොඩාක් කිං සිද්ධ වෙනවා දන් කන්නේ. ඒකට ඉන්නේ නැහැ. ධානයක් කරනවා කියුවහම දෙනවට වැඩි ලොකු වගකීමක් තියෙනවා. මොකද වේල් පාරේ අකට ගෑවා කියන්නේ දැන් ධාන කාරණා කින්දක් නැහැ. ඉතින් ඒක ඔයගොල්ලෝ හරි ගමෙන් කවුරු හරි හේතු කරන කවුරු හරි අල්ලගෙන මේ සිද්ධ කරගන්න හැබැයි Tamange කැපකිරීමක් කරකට කියන්නේ. ඉතින් සංඝයාට ගන්නකොට හැම වෙලාවෙම ඩිස්ටන්ස් එකක් තියාගන්නවා අපිට නෑ නේද සංඝයා. යෝගාවචන කරනකොට වගේ ඉන්න පිරිසක් කියලා. හැකියි ඥායතිකයි. ඒක නිසා හොඳට මතක තියාගන්න. බුදුචානන්සාරට උගන්වන්නේ ඕපනයික ක්‍රමයට. ඊගා කියන්නේ තියෙන පාඩම පේන සලස්සනවා. ඊට පස්සේ දෙනව කරගෙන යනකොට යන ගණබඩ පේනවනේ. ඔකෙන් තමයි යන දිවි ලෝකේ නෙවෙයි. මේ ලෝකෙම දැන් දෙන තැන ඉඳලා දැන් කන තැනට මහා ලෝකෙ ඉඳලා. ඒ දාහනේ කාලා මොකද කරන්නේ? තමයි ඉඳගෙන බණ භාවනා කරන්නේ. ආන්නේ විදිහට මේක গুপ্ত කරන්නේ නැතුව, ජීවි ලෝකෙට හේතු කරන්නේ නැතුව, පරලෝකෙට හේතු කරන්නේ නැතුව නිලවටම සම්බන්ධ කරලා බලනකොට අපි කොච්චරක් නොහැකිතා නොහැකියා ගැන කල්පනා කරනවද අපිට හම්බෙච්ච අවස්ථාව ඉදිරියට යන්න පළවෙනි ප්‍රශ්නෙට කිව්වාගේ හොඳ නරක දෙකෙන් හොඳ තේරීමේදී සමහරලාට සිංහල බෞද්ධය 100%ක්ම ලකුණු ගන්නවා. හොඳ සාමාන්‍ය සංස්කෘතියක් තියෙනවා වගවීමක් තියෙනවා. නමුත් හොඳින් වඩා හොඳ තේරීමේදී පොන්ටි සෝදිපන්තියක් නැහැ. හොඳ වෙන්න හදනක වඩා හොඳ වීමකින් වඩා හොඳ වෙන තියෙන අවස්ථාවල සියල්ලම පැහැරලා හොඳ වෙන්න උත්සාහ කරනවා. ඒක පස්සට ඒක මතක තියාගන්න. ලැබෙන ලැබෙන වෙලාවේ ඒ ලැබෙන වඩා හොඳ වෙනුවෙන් හොඳ පැත්තකට කරන්න ගියත් වඩා හොඳ අල්ලගෙන හොඳ අයින් කරගෙන යන්න පටන් අරගත්තොත් දවස් 7යි නැත්නම් වැඩිම අවුරුදු 7යි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ධර්මය අවබෝධ කරගන්න. හැබැයි මට හිතෙනවා මේ දාන දෙන හොඟ දෙනකොට ඇත්තටම ධර්මය අවබෝධ කරගන්න ඕනක මොකුත් නැහැ. ඒකට බයක් තියෙනවා මේ බැරි විලාවත් මම දැක්කොත් එහෙම ඔක්කොම කච්චුට් වෙනවනේ. ඔය ටිකක් කක කක ඉන්න තියෙන ගමන කියලා. මොකද අපේ අම්මා දන් දෙනකොට අහනකොට අම්මා ඒක තමයි මට කිව්වේ. මොකෝ පන්දිරම් කරන්න කියලා බැරි විලාස සෝවාන් වුණොත් එහෙම වැඩි කරන්නේ. ඔය අම්මගේ දරුවෝ 11ක් හිටියේ 11ම සුවයි කී කරුවේ හොඳ ලස්සන දෙහිටි අම්මා හිටිය හැම ආත්මෙම මට මේක දැන් ෂුවර්. ඉතින් සුවාමේ නිවන් දැක්කොත් එම ඔක්කොම හොරයි. ඒ නිසා ඔය දෙටි අනිත් ඒ නිසා අපි අහලා බලලා වැඩ කරන්න ඕනේ මොකද්ද ඉල්ලන්නේ කියලා. ඒ නිසා යෝගාවචර දණ්ඩණයකට බුදු ජානනාංශයේ ක්‍රමයට කියන්නේ ඥාන සංකෘත කුසල ක්‍රියා කියලා. ඒ ඥානෙ වැඩිමතයි කරන්නේ. සීල සමාධි ප්‍රත්‍ය වර්ධනය කරන්නේ නිසා ඥාන සම්පත කුසල ක්‍රියා කරන කෙනාට ඥානය ලැබෙනවා උපනෝපන ආත්මය. ඒ නිසා අපි හිතන්නේ අපිට අද මේ ඥානය ලබන්න අපි කොච්චර දන් දීලාද කියලා. දැන් මේ ලැබිලා තියෙන ළමන්න අපිට කොච්චර ලැබෙනවද? ඒ නිසා විපුරු දෙන්න දන් දෙන එකක් කියන්නේ. මනස වෙලා ඉන්නවා අඟ පුලාවක් කියනවා අපිට අඟ පදක විකෘත් වෙලා නැහැ. කොර වෙලා නැහැ, කපර හැදිලා නැහැ. ඒ කියන මට්ටම ගෙදර ළඟට මම පේන්න හම්බ වෙන එකම ලොකු පියා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ මේව ඇත්තටම පින් කරන අවස්ථාවල් නෙවෙයි. පෙර කරපු පිනක ආනිසංස වාරයක්. මේ වගේ වෙනකට දානයක් දෙන්න හම්බ වෙන එක. කරන බහනා කරන පිළිසකට දානයක් දෙන්න වෙන එක පින් කරන අවස්ථාවට වැඩිය පෙර කරපු පිනක් නිසා ලැබිච්ච අවස්ථාවක්. ඒ හොඳට පේනවා. මේ දන් දෙන අයටත් ඉතින් ගිහිල්ලා තානේ කාලා බණ භාවනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ඒ දාන කන්දක් වෙනකදී හොඳයි ඒක චිත්තක්ෂණයක් භාවනා කරනවා නම් ඉතින් ඒක මේ පරිලෝට දාන්න හරි එනකම් මේක ත්‍රිජේතුක ප්‍රතිසන්දි තියෙන්න ඕනේ අස්තුනාද දස පහේ පිටක් කියලා තියෙනවා කියලා নানা ආකාර බැටියක් දාගෙන දඟලන්න ගන්නවා ඒ වෙනුවට කටයුතු කරන්න ඕනේ ඒක නිසා දාන දෙන කට්ටිය උනන්දු කරවන්න ඕනේ මතක තියාගන්න දාන කට්ටිය හොඳයි නරක නෑ හැබැයි වඩා හොඳ නෑ වඩාහොඳ වෙන්න ඕන තරම් අවස්ථාවක් තියෙදී ප්‍රතිපත්ති මේ වශයෙන් වඩා හොඳ නොවීමන තීන්දුව කරන කට්ටිය තමයි දානේ ආඩම්බර වෙන්නේ. ඒ නිසා දානේ දෙනවට වැඩිය දානේ කන කන කට්ටිය කියලා කියන්නේ වඩා හොඳයි කියන්නේ. මගේ වචන කියන්නේ නිසා දානේ අඛණ්ඩ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. අපි යන ඊගා ප්‍රශ්නයට. Question one. First of all, related to your monastic life. What does Namakima mean? What, when you adopt, Udu Iveyama Namachiva. What day? What? What, what made you adopt? Udu, Udu Iveyama is my village name. So usually each and every one take the village name. So it is not my decision, it's already decided. Dhammajiva means that uh, Dhammena Jivati Dhammajiyo living by Dhamma, living according to Dhamma. And question two is, personal, personal of the yogi's life. Progressive lost this challenge in maintaining sati and retention of context in daily life and meditative practice. Kindly offer some guidance on this handicap. Uh, it is not well, uh, the word at the letter part, you may better read it again. Person of the yogi's life. Progressive memory loss is a challenge in maintaining sadhi and retention of content in daily life and meditative practice. It is, uh, the idea is not very clearly expressed. So if you run and can refine the idea, refine uh, the question, uh, it's a too general. Otherwise very difficult to answer because no one can claim that your memory lost in the meditation sati. The Buddha mentioned, chirakatampi chirabhasitampi sarita anusalita. If you are developing mindfulness, your memory will be refreshed, very lucid. You can have a very clear, a uh, detailed understanding detailed memory if you do in the mindful way. That means when you are doing something mindful way, you do wholeheartedly. So there's no such a challenge that uh, uh, the question is not clear. So if the, if the person who has written wish to refine the question, it will be good for the discussion. If it is not necessary, we can go to the next one. Swami has one, this is a සිටි. වැරදි සිට මනලා දැකීනම් ඡර්ම ගැත් ඡර්ම නැව මතු මතුවන විට ඒවා ඉදිරි සිදු කරුණු කාරණා වෙනස් බවයි. மிகி உபவாசத்தை சதாகாலத்துல ஒவ்வொன்றாயிரத்து முன்னேறது நச்சினாம் அகாபயாவுக்கு இது நச்சினாம் වංචනික. ඒ වංචනික ධර්මයට අතුලිමත් කරනවා වඩා හොඳයි. නැකේ අවශ්‍ය වෙන කක්ෂකේ වචනේ ඇවිල්ලා නැහැ. කොහොමද මට තේරෙන්නේ මේ භාවනා ක්‍රමෙන් ලැබිච්ච ආනිසංශ තමයි ප්‍රශ්නයක් හම්බෙච්චාම ඒකට ඉබේ උත්තර ලැබෙනවා. ඇත්තටම හැම ප්‍රශ්නයක් උපදින්නේ උත්තරයක් එක්ක. අපි මේ තක්කමුක්කෝ නිසා ප්‍රශ්නේ උත්තර වෙන් කරන්නේ. ප්‍රශ්නෙට හොඳට තේරුම් අරගත්තොත් උත්තරය ඉතල තියෙනවා. ඔක තමයි මේ අයින්ස්ටයින් හොයාගත්ත අයින්ස්ටයින්ගේ ගණිත තරමේ ඉහළම කෙලවර. එයා කියනවා ඔබට උත්තර හොයන්න බෑ ගාන හොඳට කියව. මං ගාන තේරිච්ච දවසේ උත්තරේ තියෙනවා. අපි ගාන කියවන්න ඇත්ත ඉස්සලා ෆෝමියුලා දාන්න හදන්න හදනවා. ඉතින් මොනවද දාන්නේ? ගාන දන්නේ නැතුව ෆෝමියුලා දෙන්නට හරියන්නේ නැහැ. ගාන නැවත නැවත කියනවා. ගාන කියනට උත්තර දන්නවා. ඊට පස්සේ ස්ක්‍රිප්ට්ස් අනුව ලියන්නේ කරෙක්ට් වෙනවද කියලා තේරෙන්නේ. තමන්න තේරෙලා ඉවරයි. ගාන හදන්න ඉස්සලා තේරෙලා ඉවරයි. ඒක නිසා ඕනම ප්‍රශ්නයක් ප්‍රශ්නට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා නම් උත්තරය ඉතනයි. අපි කියන ප්‍රශ්න උත්තරේ සර්වඥාණන් දෙවියන් වහන්සේ ගාව තියෙනවා. එහෙම නැත්නම් ආන්ගේ ලෝකලාව තියෙනවා. ඉතින් ඊට පස්සේ හරියන්නේ නැහැ. අර සම්පූර්ණ ප්‍රශ්නේ උත්තර දෙක වෙන් කරගන්න. මන්ට ධ්‍යාන ප්‍රශ්නෙමයි උත්තරේ තියෙන්නේ. දෙයනා ජීවිතයේ මොනක්වත් බෑ දෙයට මොන දීපා. ප්‍රශ්නට මොන දීපා. ඒ නිසා භාවනාව ඉඳන් කරන්නේ ඉවසීමේ ශක්තියක් කරන choice එක ධ්‍යානස් කියලා කියනවා. කිසියම් වගවීමකින් තොරව පූර්ණික මොලෙන් තොරව ඇති දෙයට මොන දෙන්න. නැත්නම් evenly suspended attention කියලා කියනවා. දේ දිහා මේක වෙන්න ඕන මේක නොවෙන්න ඕන කියලා කිසියම් වග විභාගයෙන් තොරව එන දේ දිහා බලන්න. උත්තරේ තියෙනවා. මේක භාවනායේ මැජික් එකක් මොනවාක්වත් නෙවෙයි. අපිට තියෙන්නේ මේ කුලප්පුව. අපි හිතනවා අපි ළඟ දැනුම නැහැ. ඒක සුප්‍රීම කාගේ ළඟ හරි තියෙනවා. අපි ගිහලා යාඥා කරනවා නේ මට මේ ප්‍රශ්නයක් තියෙනවා උත්තර දෙන්න කියලා. දෙයියෝ ගාවට ගියාම දෙයියන්ට ලේබඩ ඇති මම දන්නේ භාවනා කරන මනසකට උබ්බැලි උත්තර දෙයියෝ කොහෙද මේ අක්කු වරද්ද ගැටි අක්කු දිවි ලෝකේ මේ වර්තමාන මොහොතේ හිත පවත්වන්න බෑ දෙයියන්ට දෙයිය ගානිලානිය දෙයිය නෙමේ පූජා කට්ටු කියන්නේ රුපියල් 50 කියන මගේ මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියනකොට කාසුවට නම් hina යනවා දෙයියන්ට විනිවිද ඇහිද නැතිව මනුෂ්‍යාත්ම භාවයට එන්න දෙයියෝ බැලුම් කරනවා ඒ ඉඳගෙන කල්පනා කරනවා අනේ කවද්ද මනුස්ස ලෝකෙට යන්නේ කවද්ද භාවනා කරගන්න කියලා. මේ මිනිස්සයෝ මනුස්සකම ධ්‍යාන දෙවියෝ වහට කියලා කියනවා. අනුකම්පා කරලා අදී මේ යාඥාවට අහුම්කම් දෙන්න අනේ මගේ ප්‍රශ්න විසඳ දෙන්න. ඒක නිසා ප්‍රශ්නේ ඒකට ලස්සන උත්තරයක් දෙන්න දුනා ගෝයන්ක භාවනා කරන මිනිස්සෙක් ඉන්දියාවේදී මම හිතන්නේ මුස්ලිම් මිනිස්සෙක් දවස් 10 භාවනා කරලා පස්සේ මේ සෝෂල් සර්වේ ටෙක්නික් එකේ ප්‍රශ්න අහලා තියෙනවා. එයාගේ ප්‍රකාශනය තමයි මේ ලෝකේ කොතනක හරි උඹට තේරෙනවා නම් මෙන්න මේ ප්‍රශ්නට උත්තරයක් නැහැ කියලා ඒක උඹ ඇති කරපු ප්‍රශ්නයක්. ඒකට පාස්තර කරනවා. මොනවා හරි විසඳන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා උඹට තේරෙනවා උඹ තමයි ඒකට ප්‍රතිකාරය. මේ ලෝකේ තියෙන ඕන ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. උඹ හිර කරලා ඉති කොතනද කියලා. ඒ නිසා මේ ලෝකේ කිසියම නැහැ. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන උපදේශය අනන්ත උත්තරේ. එනකන් න්‍යාය ඉතින් හැම ප්‍රශ්නයක්ම උත්තර දෙකේ නමුත් අපි අපේ ඥානය අපි වාචික කරන ප්‍රශ්නේ උත්තර දෙක දෙපැත්තට දාගෙන විසඳන් දාගෙනවා අර මේ මොකද්ද මහදැන මුත්ත ඒ වගේ බෙල්ල කපපු කතා කරන එක කරා ඉතින් බෙල්ල කපලා රත් මුට්ටියක් දෙනවා ඒ ඇතාට ගෙවෙන්න රත් මුට්ටියක් කරනවා මේක පොඩි දැනුමක් නෙවෙයි මහා දැනුමක් නේ මහා දැනුමක් ඔය කිසිම ප්‍රශ්නක නෑ මොනම දෙයක්වත් ප්‍රශ්න දිහා හොඳට බලන්න ඔය කිසිම ප්‍රශ්නක අතතිගත වෙන්න දෙයක් නෑ මොකද අපි හිතියත් ප්‍රශ්න වෙනවා අපි නැතුණත් ප්‍රශ්න වෙනවා එන ප්‍රශ්න විසඳෙනවා අපි උත්තර දෙන්න අපිට සර්බන්ධාරික වන්නේ නෑ අපිට දෙන්නේ ප්‍රශ්න දිහා බලන්න ඉතින් ඒ විශ්ීම තමයි බුදු ජානනාංශේ පුත්තස ලෝක ධම්මෙහි චිත්තං යසන කම්පති අශෝකං විරජං කේපං ඒතම් මංගල මුත්තම නිවන් දැක්කට පස්සේ තමයි ඒක කරන්න පුළුවන් ඊට ඉස්සෙල්ලා තමයි මේ මාර්ග ඥාන ඵල ඥාන ලැබලා අන්තිමට කියනවා ලෝක ධර්මයන් බෝ ස්පර්ශ කරන වෙලාවට. උත්තස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති. යමගේ හිත සැලෙන්නේ නැත්තම් අශෝකං අශෝක කරන්නේ නැහැ විරජං මේක අල්ලවදා ගන්නෙත් නැහැ ඛේමං ශාන්තියටපත් වෙලා තියෙන එක තමයි නිවනේ එහා පැත්තේ තියෙන සැපත. නිවනේ මෙහා පැත්තේ ඉන්න කට්ටිය ප්‍රශ්න එනකොටම දාඩි දාලා ඉවරයි. කලබල වෙලා ඉවරයි. කවදාකවත් ඥානෙ පාවිච්චි කරන ඒගොල්ලෝ හිතන නෑනේ ප්‍රශ්නෙට කවුරුහරි ලොක්ෙක් ඉන්නවා යා උත්තර දෙයි කියලා. ඉතින් සබාවනා කරන එක නා බුදුහාමුදුරන්ගෙන් බලාපොරොත්තු වෙන උත්තරයක්. බුදුහාමුදුරෙමුත් විමුක්තිය ලබනවා. තමන්ගේ ප්‍රශ්න තමන් ළඟට ගන්නවා. ඒකල පෙරදුන සතයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මමයි ප්‍රශ්නෙට වාචයන්නේ මමයි උත්තරයට වාචයන්නේ. අන්නේ විදිහට ප්‍රශ්න දිහා බලන මනුස්සයා ගිහිල්ලා ඒ ප්‍රශ්නේ වැරදුනොත් ඒ මරණය සම්බුකාරයි කියලා කියනවා. නෑ බෑ කියන පැත්තෙන් කියලා. ඒ නිසා මේ ප්‍රශ්නට උත්තරය හම්බෙනවා කියන එක භාවනා ජීවිතේ හම්බෙච්ච විශේෂ ඥානයක් නෙවෙයි. භාවනා ජීවිතේදී දැනගන්නවා. මේ ප්‍රශ්නවලට උත්තර දඟල දඟල ඉන්න ඕනේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවා නම් ඒ ප්‍රශ්නට උත්තරය තමයි තියෙන්නේ. ඒක නිසා ඒක යෝගාවචරයකට හම්බ වෙන ලොකු නිදහසක්. හැබැයි යෝග ජීවිතයේ මුලදී ඕක හම්බ වෙන්නේ නැහැ. ගොඩාක් කල් යනවා. Taman කියන තේරුම් ගන්න. Taman කියන්නේ ස්වභාවක පද්ධතියක්, එළිය කියන්නේ ස්වභාවක පද්ධතියක්. Taman ස්වභාවක පද්ධතියට යාවෙච්ච ගමන් ප්‍රශ්න නැහැ, ටෙන්ෂන් නැහැ, කැන්සර් නැහැ. කිසි භයානක ලෙඩක් රෝගයක් නැහැ. එනවනම් ඉතින් කර්ම අනුරූප වෙනවා. ඒකට බය වෙන්න දෙයක් නැහැ. ස්වභාවය යනවා ජීවත් වෙනවා. එතකොට මහා විසරද දැනුවක් ඕනෙත් නැහැ. මොනම විසරදයක් කරන්න ඕන. විසරදයෙන් කරන්නේ ප්‍රශ්නේ උත්තර දෙක වෙන් කරන එක තමයි. සාමාන්‍ය ගෙඩිය පිටිම බැලුවත් ප්‍රශ්න දෙයක්. ඒක හරිය ලේසි. ඒක නිසා කියනවා බරපතල ප්‍රශ්නයක් අහවම අනුන්ගේ එකක් විදිහට බලන්න කියලා. ඉංග්‍රීසි ගන්න. වෙන කෙනෙක් ඇවිල්ලා තමන් ඉන්නහම තමන් මේ ප්‍රශ්න දිහා බලන්නේ. පිට කෙනෙක් විදිහට ඒකට ප්‍රශ්න ඉච්චන ප්‍රශ්න තමයි. ඇත්තට ස්වාමීන් වහන්සේ භාවනාවට ආධිනිකේ කරනවා බලෙන් භාවනාව වඩන විට ආශ්වාස වාතාවරණ ආශ්‍රය නිරෝස් උත්තර ප්‍රදේශයේ වදනාකාරය සහ මා ස්පර්ශයේ දස්වාගේ වැඩේ. එනම් ප්‍රස්වාස වාර්තා රවණායම ඉබම් සංඥාවක් පැහැදිලිව දැනේ. විදක ප්‍රස්වාසය නාසයේ කෙරවල තවත් විදක නාස කුඩුවලද දැනෙන අතර බොහෝ විට හඳුනා ගැනීම නොහැකි වේ. ඒ නිසා මට දැනෙන ආශ්වාස වාර්තා රවණායම කරමින් ප්‍රස්වාසයේ සිදුවන බව උපකල්පනයක් ඇතුව පරණ වඩ මේ වයරද. දෙමොස්සේ ඒක තමයි ඇත්තටම කාටවත් රේඛාවක් හම්බ වෙන්නේ ලක්ෂ රාශියක් හම්බ වෙනවා. ළඟ ළඟ ටික් ටික් ටික් වෙලා. ඉතින් අපි දන්නවා ටික් වලින් තමයි මේ ගමන්පතිය සකස් වෙන්නේ. ඒක අර ආශ්වාසය හම්බ වෙන ප්‍රශ්වාසය නේ ආශ්වාසය හම්බ වෙන ප්‍රශ්වාසය නේ ආශ්වාස ප්‍රශ්වාස දෙකම දැනගත්තත් ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට මාරු වෙන දා කාටවත් අහු වෙන්නේ නැහැ. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් කොහොම හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා දෙකම දැනගත්තත් එක්කක් තියෙනවා. ඇත්තටම කියනවා නම් භාවනා යොමු කරන්නේ දැනෙන ආසාවනේ ගැප් එකටයි භාවනාවේ අවධානය යොමු කරන්නේ. ශුන්‍යතාවේ තියෙන ගැප් එක. නිසා දන්න තැනින් පෙන්නලා දැන් තව අපිට බහ ගන්න දෙයක් නැහැ. දැන තැනලම හොඳට බලන්න කියනවා. බලන්න ඒක ඇතුළේ ගැප්ස් තියෙනවා. මචං බලන්න මේ ගැප්ස් ටිකක් විතරයි තියෙන්නේ. අතන තියෙන ටික ටිකක් තියෙනවා. ඒ චිත්තවලින් එක එක රූප පවා වෙන ගණකාංශ රුචිකම් අනුව ඒ බලනකොට පේන තියෙන ආකාශය තරු අපේ. කිස්තැනක ලකුණු ටිකක් තියෙනවා. සමහර කියනවා මේක වෘෂභ මණ්ඩලය කියලා. සමහරලාට කියනවා මේක කන්‍යා ලග්නය කියලා. පිස්සු මෙයක් උඩ. ඔය මේ ළඟදී මේ ගියේ ඔය හබල් ස්කෝප් එකෙන් ඔය රයන් තරුපන් කියලා. අපිට වෙන රයන් තරුපන් කිය කොලේ කැටලක් වගේ. ඒක තියෙන්නේ කොහොම ඈත මේ විශේෂිත කරුණක් කියලා. මේ ඉඳලා බලනකොට පේනවා වැද්දෙක් ඉන්නවා වගේ වැද්දෙකුට හිතිච්ච එකක් කරන්න දෙයක් වැද්දා කියලා. මේක හදාන්නේ දැන් නැකත් හදාගෙන බුදුහාරගෙන මේ තරු වලට මොනව කරන්නද උඹ කරන තරු වලට? තරු කොහෙද උඹ ගලන්නේ? හැබැයි සීලවත් නැත්නම් ඉතින් තරු තමයි පේන්නේ නේද මොනවා. සීල නැත්නම් තරු පේන්නේ. සීල කියන එක තරු ගන්නවද? ඉතින් දැන් කියන විදිහට ග්‍රීක කාර්යෝ මිශ්‍ර කාර්යෝ මේ චක්‍රවාගේ නිකන් අපේ ග්‍රහ ලෝකෝණයෙන් එහා පැත්තේ තියෙන තරුවට නම් දුන්නා. ග්‍රීක කාර්යයා ග්‍රහ ලෝකෙට තියෙන වල තරුවට නම් දුන්නා. දැන් තියෙන නවීන විද්‍යාවේ හොයාගත්ත නැති මේ ග්‍රහය හොයාගන්න හොයාගන්න යනවා. ඒ නිසා මිසක කාර්යයට ගොඩාක් දැනුම දිනුනා කියලා කියනවා. මොකද අපේ ග්‍රහයන්ටත් ඈත තියෙන දරුවට නම් දීලා තියෙනවා. ඒ කියන්නේ උන් අනිත්තර හීන ලෝක විදිහකට තියෙන්නේ මට තියෙන්නේ. මේ තේරමක් නැහැ තමන් ගැන කිසිම හැඟීමක් නැතුව ඈත තියෙන වස්තු ගැන හදාරලා තියෙනවා. ඒක එක්කත් මම දැන් මෙතන නැහැ. මම දැන් මෙතෙන් යනවා. ඈතට යන්න ඕන තමයි. මෙතෙන්ට එන්න ඕනේ. මේකට නොයෑම කෙනෙක් අපි নানা ආකාර විශයක් හදාගෙන ඒවට නම්බුකාරකම් දීගෙන. මේ හීන ගොළු දෙකක හීනක් වගේ. ඉතින් බුදුහාමර කියන්නේ මේ ඔක්කොම මෙතන තියෙන්නේ. මේ බාහිරේ තියෙන කය මොන වාසියද? ඉතින් ඒ නිසා ඔය කොහොමඩක්වත් ගැප් එකටයි අවධානය යොමු කරන්නේ. හැබැයි ගැප් එකට ආදානය කරන ආස්තිකත්වය හරහා රූප ධර්ම හරහා තේන දේ හරහා අල්ලන්න පුළුවන් දේ හරහා ඒක තියුම් කරන සියුම් කරන ගිහිලා හිතන්න ගියාට පස්සේ අන්න මධ්‍යම ප්‍රතිපදාට යනවා. ඒ නිසා ආශාසයෙන් දැන්වත් ඇති ප්‍රසවාසය දැනවත් බැරි. ඒකම දැනවත් එකයි. නැත්නම් ආශාසය මුල දැනනවා, ප්‍රසවාසය මැද දැනනවා. කොයි එකකින් හරි තමන්ට තේරෙනවා මේ වර්තමාන හිත තියෙන්නේ කියලා. හොඳට බලක තියාගෙන කාටවක සමස්තය පේන්නේ නැහැ. සමස්තය බලන්නත් බෑ. මූල ධර්මයන් තුළ සමස්තය බලන්න බෑ. ඒ නිසා මේ කොතනකින් හරි වෙන්නට වැඩි ඇසුර තියෙනවා නම්, අඛණ්ඩ භාවය තියෙනවා නම්, ඒකට ගරු කරනවා නම්, ඒක සමාදන් වෙලා වැඩ කටයුතු කරන ගතිය වැඩි වෙනවා නම් භවනා දිහා කියනවා ප්‍රශ්නේ අහන්නේ කොහොමදයි මොකද නැත්තම් මුගෝදෙනෙක් මේ වගේ ප්‍රශ්න සැකේට තියාගෙන හිත චකිත කරගන්නවා අනිත් ඔක්කොටම මේක මුලේ ඉඳලා අග දිගට පේන ඇති මට විතරයි පේන්නේ නැති කියලා ඉතින් දැනෙනවා එකෙකුට ඔක්ක පේනවා පේන කෙනෙක් ඉන්නවා අත උසන්න පේන්නේ ඒ නිසා මේකට අමුතු කිස්සුවක් නෙවෙයි ඔක්කොම තියෙන කිස්සුව තමයි තියෙන්නේ බය නැතුව ඉදිරියට යන්න කියලා කියනවා උන්නන්ගේ අදාළ වෙන කොටස ආශ්වාස වාතකාරාව උතන්නේ වදින්නේ ඒක පිටේසා වේගෙන යන එය දීර්ඝ කුස්මන්ද කෙටි කුස්මන්ද යන යන දල වශයෙන් පැටදී එසේම පරිසරයේ ශරීරයේ ක්‍රියාකාරීත්වය අනුව වදි මාතාවගේ උණුසුම් කුසිසි බව දැනේ උදාහරණයක් ලෙස සක්මණේ පසු පණයක් පටන් ගන්න විට වාතදානාව තුළ යම් හුස්මක් දැනෙන පසු ක්‍රමයෙන් දැනෙන හුස්ම දැන් දිවි සිසිල් වර්ණාසේ දැනෙන ඔබ වහන්සේ කී බලවි සිංහ ආනාපානයෙන් දැනෙන සඳහා මේ ප්‍රමාණවත් නැතිනම් ඒ සඳහාම අවධානය යොමු කළ යුතු අන් කිසිවක් නැහැ මේක අහගෙන ඉන්නකොට මට හිතෙන්නේ සාපේක්ෂතාවය යම් තැනක හුස්මක් තියෙනවා නම් හොඳට මූල ධර්මානුකූලව දැනගන්න මේ හුස්ම පේන්නේ සීතලකට සාපේක්ෂව යම් තැනක ගොරෝසුකමක් දැනෙනවා නම් ඒ ගොරෝසුකම දැනෙන්නේ මෘදුකමකට සාපේක්ෂව. කළු පාටක් වෙනවා නම් සුදු පාටට සාපේක්ෂව. නමුත් අපේ අන්තභාග හිත ඔක එකක් අල්ලන. උණුසුම සිසිලේ උණුසුම අල්ලලා ඒකම කතා කරනවා. මොකද කවදා හරි දෙකම සමහිත පන්නකොට පේන්න ඕනේ. කළු ලෑල්ලක සුදු අකුරෙන් ලිව්වොත් පේනවා. කළු ලෑල්ලේ කළු පාටෙන් ලිව්වට තේරෙන්නේ නැහැ. වයිට් බෝඩ් එකේ සුදු පාටෙන් ලිව්වට පේන්නේ නැහැ. වයින් ගොඩ විලන වෙන පාඩකයි. මේක තමයි බුදුදහමේ සාපේක්ෂතාවය කියලා. ඉතින් උදාහරණයක් වශයෙන් අපි පොළව කකුල තියෙන කොට සක්මන් කරනකොට අපි තදගතිය දැනනවා කිව්වොත් ඒක අංග සම්පූර්ණ උත්තරය නෙවෙයි තදගතිය දැනන්නේ කකුලේද පොළවේද කියලා අහන්න තමයි දැනගන්න. නිකන් දැකනකොට දෙකම තද නම් දැනෙන්නේ නැහැ. තදගතිය දැනෙන්නේ අනිත් පැත්ත මෙනෙක් නිසා. ඒකෝද අපි ඒ ඒ මතුවෙන උත්තරය හරහා තමන්ම මේක නැවත පේනවා නම් බලන්න කකුලද තද පොළොවට. තුනි වැල්ල කැවිදිනකොට කකුල තද නිසා පොළොව හේරාබයි. ගල කැවිදිනකොට පොළොව තද නිසා කකුල පැතිරියා. ඉතින් ඒකට අර තද ගතිය කියන එක ලකුණු 50ක් ලැබෙන්නේ. තද ගතිය තියෙන කකුලද පොළොවේද කියලා දැනගත්තොත් තවත් සමීප වෙලා ගන්න. ඒ විදිහට මේ අපේ හිත තොරතුරු ගන්නකොට ඒ Tamanට වාසි තණ්හා උපදින, මාන්‍ය උපදින, දෘෂ්ටි උපදින පැත්ත විතරක් ගන්න. තණ්හා මාන දෘෂ්ටි පේන්නේ නැතිව බ්ලැක් හෝල් එකට වැටෙනවා. අන්ධ බිඳුවට වැටෙනවා. ඒක දකින්නේ නැහැ අපි. භාවනා කරගෙන කරගෙන යනකොට මේ කරගෙන යනකොට සාපේක්ෂතාව වෙනකොට පේනවා දුකක් කවදාකවත් තියෙන්න බෑ සැපකට සාපේක්ෂ නැතුව. දුක සැපට සාපේක්ෂයි, සැප දුකට සාපේක්ෂයි, කොහොමද දුක්කට සාපේක්ෂයි, දුක්කට පෝෂකට සාපේක්ෂයි. ඒක නිසා අපි මේ එකක් හොඳයි එකක් නරකයි කියපු ගමන් අපි විකෘති මනසකට ගන්නවා ස්වභාවයේ මේ දෙක බැලන්ස් වෙලා තියෙනවා. අපි දාන පොසත්තුම දුක්ඛත්වමත් එක්ක ඇති බැලන්ස් වෙලා තියෙනවා. මේ ශාප දුක්ඛත් එක්ක බැලන්ස් වෙලා නැත්නම් මේ ලෝකෙ දුවන්න බෑ. නමුත් අපි දකින්නේ අපිට පුරුදු කරලා තියෙන සම්ප්‍රදායන වල දකින්නේ එක පැත්තකට. ඒ බැලීමේ අන්තභාගකම මිසක් බැලුවොත් ඉතින් සාමාන්‍යයෙන් මම බණ කියවන විතර මතක් කරන දෙයක්. දොස්තර මහත්තයයි ලෙඩයි ගත්තාම දෙන්නගේ දුකේ කිසිම වෙනසක් නැහැ. දොස්තරත් හිතවනවා ලෙඩක් හිතවනවා. ඒ දොස්තරට අයගත් දාගෙන නායකාරය දාන කුඹගෙන යනකොට ලෙඩු දිතිනේ අන්නේ මොන තරම් සැපේ කැද්ද කියලා. නිකන් දොස්තර කෙනෙක් අහලා බලන්න ඌ කියයි ඌට නම් සුඛමින් වන්ද ලෙඩේ හනිපෙච්චා ඉතලා මට හැමදාම ලෙඩුනේ. උදේ ඉඳලා හන්ද වෙනකන් ඉන්නවා මොලේ හැවිදලා ලෙඩේ. එදා නේද වෙලා ගෙදර යනවා. දොස්තර හැමදාම ස්පිතාලේ. ලෝකම දරුවෝ හිතානේ ඉන්නේ අම්මලා නම් යමක් කමක් කරගන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් අපි තමයි කවදද අම්ම කෙනෙක් වෙන්නේ කිච්ච හිතන්නේ. ගිය දවසේ තේරෙනවා මේ අම්මේ අර දෙන සම්බ්‍රදන දෙයක් කාලා පොඩි කාලේ ඉඳලා තිබුණු ජොලියව නෑ. ඒ වගේම රජ වෙච්ච කෙනෙක් නම් හිතන රජ රජ වෙච්ච නැති කෙනෙක් රජ වුණාට පස්සේ පුදුම සතුටක් තියෙනවා. ඒක නිසා රජ කෙනෙක් යනකොට මේ හිතන්නේ මේ හොඳට උඩ බුරියානි බතක් හම්බෙලා කාලා පොල් ගහකට හැප්පෙට බුති. රජුම යනකොට මට යකෝ මාළෝ රජ සැපක් කියලා බුති. රජුනට ඉන්නොට මේකට රජ සැප පෙන්නන්න ඕනේ කියලා පරෙන් කියලා කඩයි කියලා මොකද කියලා. නෑ මට මේ සමාවෙන්න ඕනේ පාර යනවා මම දැක්කේ නෑ මම හිතුවේ සුන් සංහිත ඒ නිසා රජ සැප නේනම් රජ සැප දැන්න වරින් යන්නේ කියලා. කියලා මාලිගාවට ගිහින් මෝ හඳුන් කියලා පොඩි ආවලා. පාද පූජා කරන්න දීලා. ජහන් කපඩාවේ ගිහින් කිව්වොත් දැන් බුදියන්නේ කියලා. ඉතින් බුදියාගෙන ඉන්නා උඩ බලනකොට තියෙනවලු යාන්ත නූලකින් දිච්ච කඩුවක් එදිලා තව පොඩ්ඩෙන් ඇටෙනවා. අරුට දාඩි දාන්න පටන් අරගත්තලු මේ පාද පූජන කරන දුවට කිරවැණි නැවට කොයි වෙලාවෙ පපුවට වැටෙන්නද? පජුමණ කියලා කිව්වලු අනේ අම්මේ ඒක ඕක තමයි රජසප කියන්නේ. ඔබ මුදිපේ කියන්නේ. රජුරු ඉන්නේ කොවිලානිත් ඔක්කොම ගෙදර. කොවිලායි ගැසෙයි. අනිත ඔක්කොම තියෙනවා අරසල. අපේ ඉතිහාසයේ කෙනෙකුට මොකද වුනේ? බණ්ඩාරනායක මහත්තයාට මොකද වුනේ? හේමදාස මහත්තයාට මොකද වුනේ? ඒනස් මොකද වුනේ? ගාන්ධිට මොකද වුනේ? ඔක්කොම රජ සභ කියන්නේ මේක නිසා මේ ලෝකෙ දෙන්නේ අතර දුකේ වෙනසක් නැහැ. ඒකට අපි හිතන අල්ලපු එක ඒ ගොඩ යූරේ කන දෙන්නට නම් හොඳ යායට තනකොළ තියෙනවා වගේ මේකට ඉන්න දෙන්නට පේනවා. ඒක හරහට නෙමෙයි ඒ ගොඩ ඉන්න දෙන්න පේනවා. ඒ කියනවලු අනේ ගඟින් එහා පැත්තේ ඉන්න එකෙක් නම් යායට දෙනවා මගේ එකේ තනකොළ නැහැ කියලා දෙන්නම ගඟේ එතරම් කොට තමයි දන්නේ ඒ ගොඩක් තියෙන වේදිච්ච තනකොළ මේ ගොඩක් තියෙන වේදිච්ච තනකොළ ඒ ගොඩ වෙනකම්. ඒක නිසා සාපේක්ෂතාවයෙන් බලනකොට තේරෙනවා අපිට හීනයක් මවන්න නම් සාපේක්ෂතාවයේ භාගයක් අපි අමතක කරනවා. හැම වෙලාවෙම සම්බරයි මේක. පැත්තක් අඳ වුණොත් හිතෙනවා ඒ හරහා හීනවන්න පුළුවන්. ඊතර සරසම් හදන්න පුළුවන්. මේට වඩා හොඳ දෙයක් හිතන්න පුළුවන්. සාපේක්ෂතාවය බලනකොට හැම චිත්තක්ෂණයක සමානයි. කොටින්ම කියනවනම් ඒක දැනගත්තාම නියම. හැම චිත්තක්ෂණයම සමානයි. දෙන්නේකට වෙනසක් නැහැ. මේක තමයි වර්තමාන මොහොත කියන කියලා දැනගත්ත පස්සේ යන්න තරක් නැහැ. ඉන්න තැන තමයි සැප. සාපේක්ෂතාවය දන්නේ නැති කෙනා පැත්තකට අන්ධ බින්දු පහල වෙනවා. පේන්නේ නැති වෙනවා. ඊට පස්සේ අර පේන ටිකේ සම්පූර්ණ චිත්‍රය මවා ගන්නවා. අර නොපෙන් ටිකේ තියෙන අවිද්‍යාව නිසා මේට වැඩි හොඳ තැනක් ඇති. හොඳ කෙනෙක් ඇති. හොඳ වෙලාවක් ඇති කියලා හැමදාම කරක්කගේ පිටිපස්සම දුවනවා වගේ එළමෙනවා ඉන්නේ. නිසා අයින්ස්ටයින් හම්බුනේ ඔය කිය සත වර්ෂයේම විද්‍යාඥකසේ නායකත්වයේ විශාපේක්ෂතාවාදී කියලා. අපි කිසිම දෙයක් කේවල නෑ. බුදුදහමේ පාවිච්චි කරපු වචන කේවල කියලා. කේවල පරිසුද්ධත්වයක් මේ ලෝකේ නෑ. හැම වෙලාවම සාපේක්ෂතාවයක් ඒ නිසා මොකක් හරි දැක්කට ඒ අංග සම්පූර්ණ නැතිවක් මේ විනිවිද බලනකොටයි තේරෙන්නේ මේක හැම වෙලාවෙම ජීවත් වෙන විදිහට සුවක්ෂත් වෙන්න. තේජෝ දාසිය උණුසුම ජීවත් වෙන හැම වෙලාවෙම සීසලවත් වෙන්න. වායු දාසිය කම්පන ගතිය ජීවත් වෙන ස්ථිර ගතියක් වෙන්න. පඩවි ධාතුවේ තදගතිය ජීවත් වෙන්නේ සෑහළු ගතියක් එක්ක. ඉතින් මේ දෙක අපිට පෙන්වන්නට විරුද්ධ පක්ෂේ ඉහළ දෙන්න එකට ඉන්නේ. ඔය ලංකාවේ විතර තියෙනවා රයිගමයි ගම්පලයි කියලා. ඔහු කියන්නේ දවල් 30 ගන්න. මරණ රැ දෙන්නට විතර හොරකම් කරනවා. ඉතින් කවදාකවත් හිතන්නේ නැතුව දෙන්නට විතර හොරකම් කරනවා. දැක්ක දවල් 30 ගහලා. එන ගන්නවා ගහ ගන්නවා රැ දෙන්නට විතර හොරකම් කරනවා. දිනගෙන ගන්න කෙනා දන්නවා දවල් ගහගන්නේ මිනිසුන්ගේ හිත පැහැර ගන්න. මිනිසුන් මොකද ඒ නිසා බලනකොට දෙකම බලන්න. කවදාකවත් එක කොටසකට ඉන්න බෑ. විරුද්ධ පක්ෂයත් එක තමයි හැම වෙලාවෙම ඉන්නේ. මේ දෙකම දැක්කට පස්සේ පේනවා. අපි මේ එක පැත්තකට අන්දයි. විපස්සනා කරන එක නම් මේ අන්ධ භාවය ගැන දැනුවත් නැවත නැවත බැලීමයි තමයි. ඒක එච්චර මම හිතන්නේ ප්‍රශ්නෙට ඍජු උත්තරයක් කියලා මම මේ සාමාන්‍ය විග්‍රහ කිරීමක් කරේ කෙසේ නමුත් අපි යනවා ඊළඟ ප්‍රශ්න. සාමාන්‍යයෙන් යන ප්‍රශ්න ඉංග්‍රීසි උත්තර තමයි මම ඉස්සර කරන පුරාම කියවන එක Reverend Sir, this is social, political and spiritual question slash query. Are sort of, sort of three in one or only Tunai Amrata? First, in Sri Lanka, we lost both Upasampadana and Vikuni order. First, first was restored and effort, efforts are made to restore the layer. But there are, seems to be, seems to be objections even even Anand Ram was coherent due to ඒ ප්‍රශ්න විවේචන කවුරු විදෙතක් කරනවා ඒක කියනවා නම් ලේසියි දැන් මේක කියන අහනකොට තේරෙන්නේ කවුද කරන්නේ ඉස්සරහට ඒක නෑ අයිතිකාරී වැඩි ප්‍රශ්න නෑ Then please read it, then it is uh, well presented. Then use the mic, please. Even then, that was common. Hmm? You, you can start with the beginning, please. Oh, sorry. Thus, in Sri Lanka, we lost Upa Sampradaya and Kuninode. Thus, was restored and efforts are made to restore But be objections. Even was, uh, was ordered to British in Australia. As a result, the Bhikkhuni Aram Pananda made their move easier is this all acceptable considering that this, that uh, this seems to have been established for our Mahayana uh, branch who seems to have got it from Sri Lanka originally. That is the first question. Shall I read the whole thing or? No, this thing is only the, our perspective is to be in the here and now, what is the relevance of Upasampana? main thing of the teaching of the Buddha is to be here and now. What is the necessity of recognition of focus How, what is the question? The uh, question is uh, not Upasampada is, is restored, that's okay. But I think no, no, leave it Upasampada. What is the necessity of Upasampada for a yogi? Yes. And Avalashi Kimo and Bhikkuniva. No, leave inside, Bhikkhu Bhikkhuni, but the necessity of Upasampada for to be a yogi. Well, Upasampada, my understanding is the uh, higher level spirituality. I am asking to be yogi, but the necessity of Upasampada? So then we are talking about unwanted things. That is what we call missing the bus. Mind your own business, be mindful. It's so late. So people, those who are concerned, will burn their food. They pretend, why should we burn? So the answer is so delayed. That is why they, all the organizations are even. All the organizations are satanic. All the organizations are kilesas, defilements. So if you are going to do, it is not religion, it is politics. Try to keep as much as possible, it is because your past bad karma quality is coming to be. Try to do away with it. Otherwise, we are entangled with endless question. So Buddha asked, Atharmayo patanam patidhantijanivare, mind your own business. And once you leave, if it is enough time, you can help others. So they have to go person like me, even before the ordination, even before the mindfulness, I made my mind clear. I am not a person to answer others' questions. I have enough my questions. I am concerned about mine. And you can see the world at large. People are forgetting about their question, therefore they are going to answer other questions. Others' questions. So this is the world. Don't challenge them and ask yourself, what is the necessity of any recognition, any organization, any status to be here and now. Any organization is defective, hindrance to be here and now. So therefore, even you are going to read the letter back. exactly the same thing I have to do. If no, the foundation was what uh, meditation is, you know, I, I, have gone, I have and I was using unfortunately, my experience is also helping not to this in the direction because I'm not having the And that's what I feel they are not producing uh, in suffering. So, uh, but the are however, they want to get out there is not good. Similarly, at at uh, excellent facilities, but again, uh, this is uh, Austrian Federation belongs So last, the last question I feel was that is there any place you suggest that one can go, like myself, who have a limited uh, experience in education and would like to see if they can cultivate and then we can convince Here and now. Here and now. Any place if you think, any time you think, yes, you are living the dream. No, the guidance needed if you do not understand the precious moment is here and now. So, example given in a, in a, uh, in an example, the situation is being given. Uh, the Bodhidharma who started the Mahayana tradition was practicing in India and everyone rejected him. So he went to the China. And when he was China, some people understood he is extraordinary. Therefore, ultimately message went to the king. King invited him. So king was in the uh, cabinet. Everyone was present. King asked oh, the Bodhidharma to come. So now the Chorun Belu, having a shovel on his hand, and just like with the, his shoddy garment, he went to the cabinet. And king asked that, uh, you know, I am very happy to accept you as a guest. I have done 84,000, 84,000 dagabas Western is such a place, how much merit I have recognized It's nothing. The king was so shocked. Then again the king gave list of things he has done and asked what kind of merit I have, nothing. So second time also king was ashamed in front of the cabinet. Third time also them were completely absolute answer. King was so uh, and uh, angry asked him to get out of India, get out of China. Thank you. He went back. And he was going out to the other border. On the way, one cabinet minister came to know. This particular person is straight, uh, very straightforward, very bold, and he started following. But the boy then is not looking backward, he is going. Some days, means was so tiring, ultimately someone will chase them and go there and ask, I understand, i very bold. Uh, i very straightforward. I'm sorry for our king, but I know your value. I am a minister. Where is the place I can put up for you to live? I wish, I wish to accommodate you. Poidamaku took the shovel and he hit on the ground. He told, wherever I go, it is my temple. You mind your own business. Wherever I go, I with my here and now. Ministers are very happy to put up buildings and get the merits. But that is not Buddhism. The real thing is here. If you do not understand it, you are expecting other people, other places, other time. So therefore, take your own time as much as possible. Wherever you go, this is your territory. There is a book written in America, wherever you go, there you are. As far as you are searching about other places, Ajahn Chah used to say, Westerners are coming, three years time in this program, and writing books blackguarding Ajahn Chah, blackguarding Ajahn Chah's place. And after three years time again come and leave And he has <laughs> mentioned, wherever you go, you carry your traveling bag. And maybe some dog shits inside the traveling bag, so wherever you go, you get the bad smell. <laughs> your bag gets shit. You can't see places good. Places are no good. So therefore, don't expect organized. I know that uh, as an individual, as a beginner, you must have a role model. We can't expect that. Simply make an idea. I am my role model, I am making it. Don't trust upon something. As far as you are trusting upon, you become inferior. You become a slave. That means you do not understand the precious, nature of the present moment. So therefore, when and where you understand the precious moment, the present moment, you get a such a relief, you feel like you are living with Buddha, living in Jetavanarama, living in that time. Otherwise you expect that center, this center. Ultimately, you can enshrine the center rather than getting a blessing from a center. So therefore, internal guidance must have some I will, I will agree, I agree, but I am asking you, do you understand the value of the present moment, here and now? So, what is the difficulty for you to maximize it, to increase it? Do you find any kind of a blockage yeah, which is disturbing you to be here right now? Or in the sense if you put it in a positive way, do you feel day by day your acquaintance with the here and now is increasing or decreasing? Oh, I think so. Sadhu, ah, sadhu, sadhu, that is your place. Don't expect other No places like that. If you are going to say, that will be time-specific and space-specific. Dhamma is beyond the time and space. So issues be even a little bit of increase, little bit of improvement to the acquaintance of the here and now. That is your Buddha, that is your Dhamma, that is your Sangha, that is your Sila. And facilitate it, don't expect, uh, don't have to be smart. It is very painfully slow at the beginning, as far as the gathering the momentum. Later on you must understand the value of your investment. So trust upon yourself, trust upon the very little experience you get it. And that is more valuable than tons of others' experience. So that is the only thing made me a monk. Because I was so critical about monks, I was so critical about the places, I was so critical about Dhamma. I don't believe anything unless I experience it. when Dhamma is world, you can keep your criticism with the Sangha, basis, Dhamma. Put yourself and see. Then I can understand away from Buddha, away from Dhamma, away from Sangha, away from basis, you can experience here and now. Even at that time, I was a criminal. No Sila. you see, it is, it's, a, it's a such a powerful mantra. So to don't expect outside. As far as you are expecting, you become a slave. Don't put even a split second. Let the mind say that I'm inferior, I am second hand. No. I am fully first hand, original. Be like a living with Buddha, as far as you are with the mind, Otherwise, that, uh, so much of bad things in the world. Don't talk about it is intricate, it is uh, mind. That is not metta. Buddha mentioned, Subhakarmaham bhikkave metta chetamumati vadami, ida panyasa bhikkanu uttarina parivijjana. Till you achieve the see only the beauty of the world, love spots of the world. Don't look at the bad side. It is, I think there was one question at the beginning. Then your mind will be divided. The world is so much of wishes we have our fine, refined way to keep the mind no good, no bad, but neutral. So we even side about politics, all social issues, all the kind of thing, but not just nihilistic, not critical. We have our positive thinking. We have our, uh, what you call, uh, the theory to be here and now. Am I answering you or am I disturbing no, no, you? are rejecting, but I am still not having the confidence in me. And I can uh, go ahead on my own. But you uh, have the confidence, have the confidence, you are day by day gaining. Day by day gaining, you are here and now. See the possibilities, facilities, how can I increase it little by little. That is what you call Okay. Thank you very much. අවසන් ස්වාමීන් වහන්සේ ආනාපානයේ ඉතා සිව්පී ගොස් දැනෙන නොදැනෙන ආකාරයෙන් පත් වෙනවා. මේකදී ඇත්තටම බලා ඉන්නේ පවතින ආනාපානයේ ලෙසද නැත්නම් කිවලදී කියන ආනාපානයේ ලෙසද දෙස සිතින් බලා ගන්නවා නම් හිතගන්න බෑ. දෙවිගේ ආනාපානයේ ලෙස බලා ඉන්නවා යයි දේශනාව සඳහන් වන්නේ මේ අවස්ථාව. ආනාපානයේ දෙවිගේ පසු සිත පවතින අනුකම්පාව සිතට පැවතීමට අනුමත අවශ්‍ය බව අසයන්සයි මේ ප්‍රශ්නේ නැන්නේ. ආනාපානයක් නැහැ. ඉන් බව දැනෙනවා. ඊයේ මම ප්‍රශ්නේ සඳහන් කළා. කිසිවක් නොදැනෙන තත්ත්වයක සිට එකවරම අවදීව දැකීමක්. එවැනි කිසිවක් එවැනි කිසි නොදැනෙන අවස්ථාවක් නොවේ. දැන් සිත පවතින අරමුණ කොහොමද? ගෙවි ගිය ආනාපානයද? ගෙවි ගිය ආනාපානයද? මේ අවස්ථාව තුළ ඉතින් විට දැනෙන සාත වේදනා සිතිවිලි. මේ ඉතිරිව ඇති සාත වේදනා සිතිවිලි ආලය නැති වූ සිත අර කිසි නොදැනෙන තත්ත්වයකට යනවා. පාදතුමෙන් මේකදී ඇත්තටම අපේ හිත තර්ක මනස අපේ රීචි අධ්‍යාපන ක්‍රමය උගන්වන්නේ අරමුණක් තියෙනවනේ සතිය පවත්වා ගන්න. අරමුණක් තියෙනවනේ සමාධිය පවත්වා ගන්න කියන්නේ. තම සරුවත්තරක විශාල යුද්ධයක් කරන්න සිද්ධ වුණා අනිමිත්ත සමාධිය පෙන්නගෙන. නිමිත්තේ සමාධිය පිළිපීම කවුරුත් දන්නවා. ජනනාංශය නිසා කරන්නේ ගෙවෙන නිමිත්තක් අඳලා තියලා ඕ සමාධිය පිළිපදපන් කියනවා. පිටා වෙනවා නිමිත්ත කියනකොට පස්සේ අනිමිත්ත සමාධිය කියනවා. හැබැයි තර්කයට අහුවෙන්නේ නැහැ. වචනයක දාන්න බෑ කියන්න බෑ. ඒක මේ නිමිත්තේ ඇති කියන එකක් තියෙනවා. නිමිත්ත ඊට පස්සේ ගෙවිගෙන ගියාට පස්සේ අනිමිත්ත සතියට යනවා. ඉතින් නිමිත්ත සතිය කියන තාක්කල් භාවනා පටන් ගන්නෑ. ඒකම මොන්ටිසෝරි පද්ධතිය. මේක අකුරු ඉගෙන ගන්න. තා රචනය කියන්න පටන් ගන්නවා. නිමිත්ත ගෙවුනට පස්සේ මේ ආනපනිත එක සැකයක් ආවනම් අර නැති නිවරණ නැත්නම් නිවරණ තමා ගැනීමක් කරන්න. පායනික පැති දෙයට පොරකී තමා ගැනීමක් කරනවා. ඒ නිසා අසතුරුද්ද ඥානයේ තියෙන්නේ නිමිත්ත අල්ලගෙන ගිහිල්ලා නිමිත්ත ඉවර වෙච්ච තැන තමයි. ඒ කියන්නේ හරියට ගුරුත්වාකර්ෂණ නිමිත්ත රොකට් එක ගුරුත්වාකර්ෂණ දිහාට ගියාට පස්සේ මේ තියෙන කිසිම නීතියක් බලපාන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණ තියෙන පොළොව දිහාට බැඳලා තියෙනවා. ඒක නෑ. ඊට පස්සේ තමයි ගමන පටන් ගන්න. ඒ නිසා අපි යන්නේ අනිමිත් සමාධිය කියන කවද තර්ක මනස කහ වෙන්නේ. නමුත් එතෙන් යන්නේ නැත්නම් භාවනා පටන් ගන්නෙත් නැහැ. නියම භාවනාව. ඒක නිසා මෙතනදී නිමිත්ත කිවිල කිවිල තියෙනවා. ගිවිච්ච නිමිත්ත දිහා බලනවද හිස්තන දිහා බලනවද නැත්නම් තාම වටේ තියෙන ශබ්ද දිහා බලනවද හිතවිලි දිහා බලනවද ඒවත් නැතුව මොකද වෙන්නේ කියන එක සාධාරණ ප්‍රශ්නයක්. ඔය හොඳට මතක තියාගන්න ලස්සන කියන්නේ මේකයි. ඒ නිමිත්තට, ඒ ශබ්දයට, ඒ වේදනාවට, ඒ හිතවිල්ලට හිත නැතුව බෑ. ඔය හිතට පුළුවන් එකක්වත් නැතුව. මන්දගෙන මේක කියනකොට තේරෙනවා. එච්චරයි කියන්නේ. ඒක නිසා අනේ කටි හරි අසරණයි මම නැතුව බෑන කියලා ඇඟේ දාගත්තොත් ඒගොල්ලෝ කරන්නේ සාරදීල් මාතෘ රෝගණේ විතරයි. විතර කියනවා එකම ඉමෝෂන් එකක්වත් නැතුව එකම සබ්දයක්වත් නැතුව එකම නිමිත්තක් නැතුව ඉන්න පුළුවන් ඒක තමයි විමුක්ත හිත කියන්නේ. අපි හිතනවා දරුවන් නැති අම්මාලා දරුවෝ කල් දෙන්නාලා දරුවන් නැති අම්මාලා නිකන් දෙකදී බුම්මාලා කියලා. ඒ දරුවෝ ඉන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වුණා ඉතින් බුදුජානක කියනවා ඔබ හිතට පෙන්නලා දීපන් මේ හිත එල්ලෙන්න හැදුවට මොකේවා. ඔය හිත මොකක්වත් නැති අපපතිත්‍ිත තැනකට ගෙනියන්න ඕන ගෙවිගෙන යන ක්‍රමයේදී සැකේ තමයි උඹට තියෙන එකම බාධා විලංගුවක්. නමුත් ඒ හරහා තමයි කර්ම ශක්තිය කියන්නේ. සැකකරන්නේ කරන කවදාකවත් නිමිත්තක් නැති සමාධියක් නිමිත්තක් නැති අර සත්‍ය හිතනවා. ඒ කියන්නේ හිතන ඒක නිසා අර ගෙවිච්ච කියලා හරි එල්ලෙන්න ගන්නවා. අංගීකාරණයක් පිටු ගහලා එල්ලෙනවා. ඔව් භාවනාදී ගුරුවරයාගෙන් ධර්මයෙන් බුදුහාමර පෙන්නන්නේ නිසිසස්ස චරිතාන අනිසිසස්ස චරිතාන උඹ යමක් නිසා වෙනවනම් ඉන්න තාක සැලෙන්නේ යමකි නොවන තාක්කල් සැලීමක් නැහැ නිසිසස්ස කියන චෝත්‍යය නිසිසස්ස චරිතාන අනිසිසස්ස චරිතාන නැති චරිතාන් අසති නැති නහෝති චලතයක් නැත්තාකල් ගැතිවීමක් නැත්තක් නත්‍ය අසති පස්සද්ධියෝ ගැටීමක් නැතිවම ඒකේ ප්‍රසාදේ පහළ වෙනවා. පස්සද්ධිය අසති ඊට පස්සේ නිවන කරන්නේ. අපි ඒ නිසා අපි නෑ කොයි වෙන කිවෙන්න ඕනේ කොයි ශ්‍රී ලංකාව වෙන්න ඕනේ නැත්තම් ඒ විදිහට අරගෙන ඉඳලා Focus like when I first master spot on the in like the anxiety first master suggest that me अवधारणा को ही सारे अंतर होंगे सार्थक साधन इन्होंने माते के बाद अंदर मेरे ना आगे निकले तो ना मतलब ये टीनेज और अलग साइकोलॉजी का स्पेशल ये තර්කණය හරි ඒකේම උපදේශයත් හරි. ඒ කියන්නේ හිත ගිහිල්ලා ආනපන පිම්බීම හැකිලිම දිගට නැති වුණා. නැතුණාට පස්සේ සංගුලේ මූල කරලා ගියා වගේ වෙනවනේ. රෙෆරන්ස් නැති වෙනවා. එතකොට එයා සැක කරනවා. එයාට බයක් ඇති වෙනවා කියනවා. අය පොඩ බැලිලා. අය පොඩ බැලිලා ඇත්තටම මේ ලංකාවේ පටන් ගත්ත දෙල්ලම. මම ගුරුපද පරිවර්තනය කරනකොට බොහොම පොඩි රෙෆරන්ස් එකක් තියෙනවා. බය හිතුනොත් ශරීරය දිහා බලන්න. බය නැත්තම් ආයෙ කද්දායිසනේ මංගලම් කියලා යන්නේ නැහැ. ආය ශරීරය දිහා බැලීම ආය සුබ විෂන් වීමක් තමයි. හැබැයි බැලුවත් වෙන්නේ ඒකක් ගෙවිලා ඊට පස්සේ ආයෙත් නැත්තද. එහෙනම් මම කියන්නේ. එහෙම නැත්තම් සැකමනසක් ආවොත් පිම්බීමක් ලිවිලි කියන යන්නේ. ඒකට පිම්බී පිම්බී මැකීම දෙක දෙකම එකයි. ඔය කතාවෙන් ගොඩක් පිම්බී මැකීම කතාව. ආනපාන ගෙවිලා පාරිසරකට ගියාට පස්සේ සැක කළොත් ආය ආනපාන යනවා. ඒක ඉතින් මොකොත් නෑ ඒක කිරි ගන්න ඕල හිතන්න වැඩ වැඩ. සැක කරන්නේ නැතුව ජොලියේ හිටියොත් සමුනේ ගන්න ගියව පළච්චාවයි කියලා. කොඩා කල්ින්න පුළුවන්. හැබැයි ඒකකොට මම යන්නේ. මතකයක් නැහැ. ඔය හිටියට මොකක්වත් දන්නේ නැහැ. ඒක වෙන්නේ දරුවන්ට කියම්මා නිකන් විරසි බුම්මාලා කියලා ඕන්නේ ඒකකොට කියන්නේ. ඒක නිකන් හොඳයි ළඟින් ඉන්න හොඳයි. ඒ දාගත්ත ගමන් ඉතින් ඒකයක ඒකවසවර්තිය. ඒක අමෝකක්. මෙතින්දි කවුරුත් නැහැ උදව් කරන්න. තමයි තේරුම් ගන්න ඕනේ කාගේ හරි එල්ලුනොත් එල්ලීම නිසා සැලීමක් ඇති වෙනවා. සැලීම නිසා නැතිවක් ඇති වෙනවා. නැතිවීම නිසා අපිට සතිය නැති වෙනවා. ඒක දැක කළාමදී කීවතාවක් කරා. ඊට පස්සේ ඕන අරමුණක් දාලා බලනවා. දාපුවම ඒ අරමුණක් දෙන්නේ. එන්නේ අතෙන් තමයි එන්නේ. මොකද අපේ හිත අර ඒ නැදක ගියාම ඒක ෆ්‍රික්ෂන්ලස් පාත් එකක්. කිසිම තැනක ඇක්ටීමක් නැහැ. එතනදී කිසි කෙනෙක් වග වෙන්න ඕනේ නැහැ. නඩත්තු කරන්න දෙයක් නැහැ. මට අයිතියකුත් නැහැ. මේ මැද තියෙන නඩත්තු කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ඒක නිකන්ම ඒකට කියනවා සත පහක පෙට්‍රල් විලං කරන්න ඕනේ නැහැ ගමනේ. කිසි නඩ වීදමක් නැහැ. හැබැයි ඒක තර්කයට අහු වෙන්නේ. අපි කිසිම පොතක ලියලා නැහැ. කිසි ගුරුවරයෙක් කියලා දෙන්නේ නැහැ. ඒකට කියන්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන්. යොක්ෂ මංචකාරී. එදින් පොතේ හැටියට කල්පනා කළා බෑ. තමයි තේරෙන්නේ ෆ්‍රික්ෂන්ස් පාත් එකට වැටෙනවා. ඊට පස්සේ හිත කියනවා සමහරට සුපවිෂන් දෙයක්. ගුරුවරයෙක් කියනවා සමහරට එහෙම දෙයක්. පොතක් කියනවා. ගියත් ප්‍රශ්නයක් නෑ ඊළඟ ආයෙක ගියවන් කරලා පැතිරෙනවා. ඒ නිසා මේක වෙච්ච එක නැරද්දක්වත් අකුසලයක්වත් පාපයක්වත් නෙවෙයි. හරි දැක්කලා දාලා ආයෙත් ගිහින් බලන්න මොකේ ඇල්ලුවත් හිත පුරුදු කරන පස්සේ අර මැද හිස්තනක. ඒකට මම පාවිච්චි කරන වචනේ තමයි උදකලාව කියන්නේ. විවේකයේ විශ්‍රාමයේ අරමුණක් තිබ්බත් අර්ථය හිත අල්ලන්නේ නැහැ ඊට පස්සේ ඒක ඉවම් කරගෙන යනවා ඒක පුළුවන් තරම් වැඩි කරගන්න එතකොට ඒක වෙන්නේ බුම්මාලා කියන්නේ කම්මැලිලා නිකන් හරියට මේ කරන්න දෙයක් නැතිවට ඔහේ ඉන්නවා ඒක නිසා බුදුරජාණන් කියන යමක් නම් කෙලෙස් පහළින තාක් ලෝකෙ පහළින්නේ කෙලෙස් හැබැයි අපිට ප්‍රයත්න යන්න පුළුවන් කෙලෙස් නැත්නම් හැබැයි හිත කෙලෙන්නේ වෙන්නේ මොකක්ද? ඉතින් නැවත නැවතත් කරලා කරලා ඒක උහුරු කරගෙන උහුරු කරගෙන වෙනලා දෙන්නේ මේ අත්දැකියක් අක් මේ ජීවිතේ කරයක් අක් ඊට පස්සේ ඒක වැඩි කිරීම සඳහා ක්‍රම විදි අනුග්‍රහ කියලා බුදුහාම කියන්නේ වැඩි කරන වැඩි කරන යන එකයි කියන්නේ තේරෙනවද අපි යනවා ඉන්නවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආර්යයන්ගේ සිත හොඳින් තැන්පත් වී සංඥාවක් ඇති හෝ නැතයි කියන කී අවස්ථාව සම්බන්ධ වෙයි. මේ අවස්ථාවේදී වරින් වර කොහිදෝ සිදු විදිහට සිදුවීමක් වේ. බොහෝ දුරට ඒවා එකිනෙකාට කිසිම සම්බන්ධයක් නැති ඒවායි. සමහර සිතිවිලි පවන්නට පගන්කින් නැගිට නැගි කිවිද මතකයකට නොවේ. මේ අවස්ථාවට මොහොතේ කාලාවේ කර්මානුකූලව පහදා දෙන්නේ. ඊයේ ස්වාමීන් වහන්සේ දේශනාවේ මේ සඳහන් කළ ආකාරයට දෙන්න තැනක කඩා වැටි දිගින් දෙන්න අවුකින් නම්වැනි තත්ත්වයකට ඇවිදී මේ දිගටම පවතින තත්ත්වයක් තත්ත්වයක්ද බලන කොටසෙන් දෙනවා නිකම් උපමාවක් විදියට තමන් වියලි ගම්වල ඉඳගෙන ගඟ දිහා බලනවා ඒකට ගන්නේ කොළ ගසාගෙන යනවා, අසුචි ගසාගෙන යනවා, මල් ගසාගෙන යනවා, කොයි දෙයක ගසාගෙන ගියත් ඒක දිහා බලන ඉන්න Taman තේරුම් ගන්නවනේ Taman එක්ක වියද බීමක කියලා. ඉතින් එහෙම ඉන්න බැරුව ඇඟිලි ගහලා බුරු දෙච්ච කෙනෙක් ගඟට ඇඟිල්ල දැම්මොත් මොකද වෙන්නේ? ගඟ කැළඹෙන ඇඟිල්ල දෙක. කකුල දැම්මොත් කකුල නිසා ගඟ ඇලඹෙනවා, කකුල දෙක. ඒ නිසා කියන්නේ ගලාගෙන යන දේවල් ගලාගෙන යන බව දැනගත්ත කිව්ව එකක්වත් ඇඟේම දෙන්නේ නැහැ බලන්නේ කියලාට. නිසා හිතවිලි ගලන කලච්චාවයි, වේදනා ගලන කලච්චාවයි. මේ එහෙම නැත්නම් නිදිමත වගේ ගැටි. ඔක්කොම නිකන් හරියට මේ අහසේ වලාකුළු පාවෙන වගේ වාවෙනවා. ඉතින් ඒ වano අපි ටැලන්ට් හරි දඟලන්න හරි පටන් අරගත්තොත් ඒ අනුව අපිට ආතතියක් එනවා, ටෙන්ෂන් එකක් එනවා, කර්ම රැස් වෙනවා, චේතනා පහළ වෙනවා. අපිට කරන්න තියෙන එක දැක්කට නොදැක්කාසේ පිටේ දික්කමත්තන් කියලා පේන්නේ ඇහැ තියෙන නිසා. නමුත් මගේ භාවනාව තියෙන ඒව කරේ දාගන්න තියෙනවා. ඒක ගණන් කරන්නේ නැහැ, කමෙන්ටරි කියන්නේ නැහැ, අර්ථකථන දෙන්න හදන්නේ නැහැ, විස්තර කරන්න බලන්නේ නැහැ. ඉතින් ඒකෙත් බලන්නකම් පේනවා ඇත්තටම ඒව කරදරයක් වෙන්නේ අපි ඒව ස්ථිර කෙරුවොත් විතරයි. ඒව යෝජනාවක් ගේනවා, යෝජනා ස්ථිර කෙරුවොත් කරදරයක්. අපිට තියෙන යෝජනා කොච්චර ගෙනා ස්ථිර කරන්නත් ඒකයි නේද? ඒක මනුෂ්‍ය මනසට තියෙන වීටෝ එකක්. විශේෂ බලයක්. මේ අපි විඳවන තියෙන හැම එකක්ම විඳලා තියෙන්නේ අපි යෝජනා විශ්ල කරලා ගෙට වත්තගෙන ආකයන්යි ඔඩුක්කේ දාගෙන කාලා තියෙනවා. මොකටද පූර්වට මේ ඔටුවට ගියේ දෙන්නේ? ඊවැසේනවා ගලයි. උඹට තේරෙනවා ඒක ඥානানন্দ සාරක ලස්සන උදාහරණයක් දෙනවා. මේ මහාන මැසි මේ උඩ නෝල පල්ලයට ගියට යටින් ගොබින් එකේ කොක්ක දැම්ම නැත්තම් මැහුම වැටෙන්නේ නැහැ. ඉදිකට යන ගාන ගොබින් එකේ කොක්ක කරන්නේ මම කියන සංසිද්ධිය. ඇත්තටම ගෑනුන්ද වැඩ මේක මම කියපුවා. දෙකමට හිතන්න ගොබින් එකේ නූල් නැති වෙච්චලා මොකද වෙන්නේ කියලා. මෙහෙම මෙහෙම යනවා ඉදිකට දැස්සනවා වගේ පේනවා. නමුත් ඒක කුප්පු වෙන්නේ නැහැ. ඇතුලෙන් එන එක අපේ චේතනා ටික තමයි. එන්නේ කොක්ක දැම්මොත් ගැටේ වදිනවා. නැතිනම් චේතනා දෙන්නේ නැත්තම් ගැටේ වදින්නේ. හැබැයි එතෙන් යන්න බෑ භාවනාව උතෙන් යන්න නැතුව. භාවනාවට ගියාට පස්සේ තමයි මේ ප්‍රේශික්‍රියාත්මක වෙන්නේ. යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. ඒක තමයි විසංඛාර කියලා කියන්නේ. චේතනා කරන්න එපා. ප්‍රාර්ථනා කරන්න එපා, ප්‍රනිදි කරන්න එපා. ඒක යනාක යන්න ඇරියොත් ඒකෙන් කිසිම ආතතියක් නැතුව, කිසිම ටෙන්ෂන් එකක් නැතුව ඉගෙන අනුන්ගේ දෙයක් වගේ බලනවා. ඒක නැත්තම් පිටකෙනෙක් දෙයක් වගේ බලනවා. එතකොට විතරමයි හේතුඵල ධර්ම තියෙන්නේ. මේ හේතු නිසා මේ ඵලය යනවා. තමයි දෙනවා නිකන්. වෙන කෙනෙක් අත්පු ටීවී ටිකක් බලනවා. මම නෑ කරන්න පාන්නේ නෑ. මම අධ්‍යක්ෂකක් නෙවෙයි. මට මේක එඩිට් කරන්නත් බෑ. බලන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ මේක දන්නේ නැහැ. අපිට කිසිම දෙයක් දිහා හිලි ගන්නක බලන්න තියෙන්නේ. වැඩිම ඇඟිලි ගහලා පුරුදු වෙන්න. මේ සංසිද්ධි කියන ඇඟිලි ගැහුවොත් උඹේ වැඩවලට ඇඟිලි ගන්නවා. කසරම යන්නට. ඉතින් මේක භාවනාවනේ. මේක භාවනාවෙන් ආපු தত্ত্বය පදම් කිරීමක්. නිකන් රේන්ෆෝස් කිරීමක්. ඉතින් ඒක මේ සංසාරේ බය දන්න කෙනෙකුට විතරක් තේරෙනවා. මේ එකම කරදරයක් කරත් අපිට කරදර කරන්න බෑ ඒක අනුමත කරේ නැත්තම්. අපේ මේවට තියෙන උනන්දු හරහා තමයි ඒක අනුමතිය ලබන්නේ. අපිව ගැන ප්‍රතික්‍රියා කිරීමන තමයි ඒ අනුමතිය ලබන්නේ. අපි ඒව ගැන හිත කරගත්තොත් තමයි ඒ අනුමතිය ලබන්නේ. හිත කරගන්න නැතුව ඉන්නකොට අපි කියන්නේ ගල් බම්බුණෙක් වගේ ඉන්නවා. ඒක නැත්තම් දැක්කට නොදැක්කා වගේ ඉන්නවා. අනුනට නෑ නෑ. කල්පනා ඥාන තිබුණාට මොඩෙක් වගේ ඉන්නවා. දඟලන පුළුවන් වුණාට කොන්ද බඩේ කෙනෙක් වගේ ඉන්නවා. බැරිම නම් මලකිනියක් වගේ ඉන්නේ කියලා බුදුරජාණන් සදාතාව නිල දීලා තියෙනවා. හැබැයි මම නැවතත් කියනවා ඒක එදිනදා ජීවිතේ කරන්නේ මෙතෙන් ගියාට පස්සේ කරනවා. ඒ නිසා මේ තාතේ මෙතෙන් යනකොට තේරුම් ගන්න මම යටත්තකට කරලා ක්‍රියාකාරකම් පැත්තකට කරලා බලන්නේ. කුදු නිරීක්ෂකෙක් විතරක් වරපත් වුණොත් තමයි තේරුම් ගන්න ගන්නවා නිකන් හරියට විශාල යුද්ධයක් තියෙද්දී තමයි බංකරයක් හදනවා. ඒක කියන්නේ කිසි යුද්ධයක ප්‍රශ්නයක් නෑ. ඒ බංකරේ තියෙන ප්‍රතික්‍රියාවන් කිරීම හරහා අතර ස්වාමීන් වහන්සේ මෙහි ප්‍රශ්න දෙකක් කරුණාවෙන් ඉවත් කරනවා. පළවෙනි ප්‍රශ්නේ සංසාරගත කුරුතෙන් හෝ වෙනත් අනුකින් හෝ අවුරුදු ටිකක් තියෙන්නේ අවකෝපීත්වා ගණිත කරපු කුප්පේල එම ධර්ම කරුණු ප්‍රමුඛ ගැනීම පිණිස ලෝකපාලක සාසනපාලක සම්පෘෂ්ඨ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂාව හා අල්ම බැලනට බව කියාය. සම්පූර්ණයෙන්ම බුදුදහමේ කියන්නේ ක්‍රියාත්මක අනුගමනය කරන බව සහ කැලේනවා කියනොත් මේක අවබෝධපත් කරන්න ඒ ආනන්ද බුද්ධාමය අනුගමනය කිරීමේ නොසලෙන දැඩි ඕනෑම ඕනෑම ඕනෑමක් තිබී ජීවිතේ යම් ධර්ම අවබෝධයකට වැටෙන්න එදා ආසන අවස්ථාවේදී විස්තර කළ නොකි බලවේගයක් මම ඉන් අත්පොදවලද එසේම ධර්මෝචාරය කිරීමේ අවස්ථාවද නිරුත්සාහවම සාහවම ලබා ගන්නට ඉපදෝ නැදෝ වෙනු බෞද්ධ පරිසරයෙන් ඈත්ව මෙම වැඩමුළුවේ සහභාගී හරවත් කරුණ උපකාරයකට එකී බලවේගයේ විසින් මෙහි අධ්‍යක්ෂකවක් ඇසිතේ මෙහිලා ඉදිරිපත් කරන දැනෙන ඔබ වහන්සේගේ අධ්‍යක්ෂකම ආශ්‍රිතව මෙම කාර්යාවලිය යාම සම්බන්ධ කරගෙන යන්නයි මේක තමයි ඉනහකට තියෙන්නේ ඒ ගල්කෙසින්න මහත්තයෙක් ඒ බොහොම සද්ධාන්තයි ඇත්තටම මේ හරියටපු සිවිල් සර්වන් කෙනේ ආයේ දෙත්ත මේ බොන කියන කට්ටියක් ඇවිල්ලා ගවලු මේ අපි මහත්යා අකටසුනත් අපිට කැමති මහත්යා මේ කතෝලික ආගමකට ගන්න ඒක අපේ යුතුයකම අපි ගැහුවත් එනවා කියලා. ඉතින් මහත්යා ගවලු මම වෙනස් කරන්නේ ඔයා කොච්චර කිව්වත් මම වෙනස් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ කමක් නැවල් කියන්න ඕනේ කියන්නේ. ඉතින් ආ කිව්වලු මේ මම බොන්නගෙන් වෙන්නේ ඉස්සල්ලා මට හරියට කරදර තිබුණා. ඉතින් බොන්නගෙන් උනාට පස්සේ එවන් ගියන ලොකු විශ්වාසයක් ආවා. මම මඟට යනකොට තරප් වලින් ඇදගෙන යනවා වෙන කෙනෙක් නම් මැරෙනවා. ඊයන්හාච කොන්දර ගන්න තුබේවා. ඉතින් මට ඇයි ඒ දෙයයන් ලංකන්න හිතුනේ? ලඟින්න තුට ඉවරයි. ඇයි මගට නංගලා කොණ්ඩ ගන්න තුබේට දැක්සකම් දෙන්නේ? ඔය දෙයයන් අතර කියවතන ඔබ දිනලා තියෙන්නේ. ඒක කරදරයටපත් වුණාම පස්සේ ගලවන දෙය ඉච්චර විශ්වාස කරනවා. ඒක මේ ලකුණු ගන්න වැඩ කරනවා. දැන් ඇමරිකාවේ තියෙන පොලිටිකල් සිස්ටම් එක කියන්නේ problem reaction remedies. රජයේ විසින් ප්‍රශ්න දාන මිනිස්සුන්ට බරපතල ප්‍රශ්න දාන මිනිස්සු වහාම ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු මේ ප්‍රතික්‍රියාව. ඒකෝට රජයේ කලින් හදපු security plan එකක් දාලා තියෙනවා පේනවනේ. අපි නොයි කියනනම් ඔක්කොම ඉවරයි. කොහොම බලන්න අපි බඩුවට බඩුඩ හැතිකරන නිසා හරි කියලා. නමුත් රජයමයි අර කැත වැඩේ කරන්නේ. ඒක කියන්නේ ප්‍රොබ්ලම්. ඒක මිනිස්සු රියැක් කරනවා. රියැක් කරාට පස්සේ වෙන දෙයක් එනවා ගන්න. ඒ වෙනතු පොලිටික්ස් කරන්න බෑ. පොලිටික් හැම කෙනාම තව අවුරුදු 20කට මිනිස්සු ගෙදේ නැත්නම් දුක් කරදරට සැලසුම් කරලා තියෙනවා. වගේම වල ෆැෂන් එකේ ඉන්නේ මේකයි. ඊගාට එන්නේ ඇන්ත්‍රැක්ස් එක. එහෙම නැත්නම් චිකන් ගුන්නියද. එහෙම නැත්නම් ඌරුලෙටද ඔක්කොම ලයිස්ට් කරලා තියෙනවා. එක එක එක දාලා ඒක ප්ලාස් එකේ කට්ටිය බෙහෙත් හදාගෙන කියන මොකද වෙලාවට බෙහෙත් හදාගන්න බලන්නකො නැත්තම් ඔච්චර කොහෙද දෙන්නේ. ඒකෝට බෙහෙත් හදෙන්න දෙයියෝගේ බේ. නෝ බෙහෙත් හදන්න ඉස්සෙල්ලා ලෙඩේ හදලා තියන්නේ යා. ඒ නිසා මේ වගේ දේවල් පිට විශ්වාස කරොත් බලවෙන්නේ නැහැ කියන්නේ නෙමෙයි මම උත්සාහ කරන්නේ. අත්ත පහකට ඇඟ තිය අත තියන්න දෙන්න බාකට. ඒ කිසිම බලවේගයක් සම්පූර්ණ පරාක්‍රමයි. එන්න බලවේගයක වැඩ කරන්නේ ආත්මාර්ථකාරය. එයාගේ ජාම බේරගෙන අපේ ජාම බේරන්නේ. ඒ නිසා අපිට තේරෙන අපි කාටද උදව්වක් කරන්නේ මීයා කඩන්නේ අතලෙව ගන්න කියන්නේ. ඒක දන්නේ නැති කට්ටිය ඉන්නවද මෙතන තාම? කාටවත් අපිට පුළුවන් ද උදව්වක් කරන්න ප්‍රතිඵල බලාපොරොත්තු නොකර. බෑ. මොටිවේෂන් එක එන්නෙම තණ්හාමාන දිට්ඨිය. හැම මොටිවේෂන් එකක්ම තණ්හාමාන දිට්ඨිය. ඒ වගේම තමයි අරබදාර දෙයියොත් දෙච්චා. ඔය කියන දෙයියොත් දෙච්චා. ඒගොල්ලෝ කරගන්න දෙයක් කරගත්තා වයි කිසිම දෙයක් තියාගන්න එපා. මොන බුද්ධෝ විනානත්ති පිතාච මාතා. ධම්මෝ විනානත්ති පිතාච මාතා. බුද්ධෝ මේ සරණං වරන් ධම්මෝ මේ සරණං වරන් එහා ගිය ගම. ඔය හැම කෙනෙක්ම අපි වලිගෙන් අල්ලලා පොළේ ගන්න. වලිගෙ තිබ්බොත්. වලිගෙ තිබ්බොත් අල්ලලා ගන්නවා. කිසිම බලවේගයක් නැහැ මෙච්චරයි. බුදුහාමුදුරන්ගේ කිසිම බලවේගයක් නැහැ. උන්වහන්සේ සියලු බල කපලා තියෙන්නේ. අපිට දීලා තියෙනවා ආදාපන් කියලා. ධර්මයක් තියෙන ආදාපන් කියලා. සංඝයා දියසුන වෙසී. ඔය හතර විශ්වාසය විතරයි. අනිත් බලවේග නැහැ කියන්නේ නෙවෙයි මම විශ්වාස කරන්නේ. අදහතු ගමන් දාසක. අදහතු ගමන් අපි දීහින දින වෙනවා. ඒ නිසා අපි හම්බ කරගත්තොත් කරනවා. කිසිම කෙනෙක් අපිට හම්බ කරලා දෙන්නේ නැහැ. ඒ නිසා අපි සන්තෝෂ වෙන්න ඕනේ අපි මේ වැරදිලා හරි ගන්න බහුවෙලා හරි ගන්න මේ ත්‍රිවිධ රත්නේ සාධන ගියා. ඉන්නේ හායපා. කිසිම බුද්ධ දෙයකට විශ්වාස කරන්න එපා. විශ්වාසෙ ගෙටුවොත් බිමට වටනවා. ඒගොල්ලන්ගේ එකම පරමාර්ථය අපේ සීල කඩනවා. සීල කඩනකොට ජීවිතේ අපේ දෙකන වලින් කැපුවා. කරකවන ගිහලා කඩපු දවස තමයි තියෙන්නේ. ඒ නිසා ඕනේ නැහැ. මම මෙතෙන් ආවෙත් ඔබලගෙන් පඬුල්ලලා නෙවෙයි. මගේ ශක්තිය නෑ මම ඉදිරියට යනවා කියලා කිය නැත්තම් මේ භාවනා ජීවිතය කරන්නේ. ඉතින් මේ බලවේගෝට නිග්‍රහ කරනවක් ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි මම කතා කරන්නේ. මට කියන්න තියෙන්නේ බලවේගෝට මයින්ඩ් ඕන් බිස්නස්. මගේ මට බලන්න දෙපා. කිසි කෙනෙකුට කිසි කෙනෙක් ගලවන්න බෑ. බුදුහාමගේ ප්‍රසිද්ධිය කියලා කියන කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට නිවන් ලබලා දෙන්න බෑ. ලබලා දෙන්න පුළුවන් ඉන්නේ ලාභ සත්කාර විතරයි. ඒ මොකද තමන්ට ලාභ සත්කාර ගන්න. ඒ නිසා අපි තම තමන්ගේ සීල සමාධි ප්‍රදන් නැත්නම් බුද්ධ ධර්ම සංගය කියන ත්‍රිදරත්ය සීල ප්‍රසාර කරන්න ඕන කෙනෙකුට සිද්ධෙන් කරගන්න හරින්ද අහිඳින්න යන්නේ. යදින්න යන්නේපා. ඒ යදින්න යන්නේ අපේ ලොකු සංඝ සින්න කාලේ කිව්වේ අපි කවුරු අදහන්න කියලා බුදුහාමුදුරනේ විග්‍රහ කරන්නේ. කොහොමදට මතක තියාගෙන අපි කාට ස්තුති කරන්න කියන බුදුහාමුදුරනේ විග්‍රහ කරනවා. මොකද බුදුහාමුදුර ඉස්සර කරන්නේ බුදුහාමුදුරට ස්තුති කරන්න කෙනෙක් ලෝකේ නැහැ. ඒ නිසා මේ අයට නිසිතන දීලා අපේ වැඩේ කරගෙන යන්න එකයි තියෙන්නේ. හොඳ දෙයක් නෙක කියන්න හදන්නේ නෑ මම නම් කියන්නේ හොඳ එකක් නෙමෙයි. හැබැයි මම කොහේ කොහේ ප්‍රශ්න කොහොම අහුවත් ඔය උත්තරේමයි. අනාලේ දෙවෙනි ප්‍රශ්නේ ලෝකේ වාසය කරන බෞද්ධ වූ බහු ජනතා ඇද බොහෝ විට ඔවුන් භෞතික සම්පත් වලින් ආදී ඒ වගේම සර්ව අශුභවාදී ආගමක් ඇයි බෞද්ධ ක්‍රමේ පැහැදිලි කරන්නේ. කරන්නේ. ඒ ඕමික බෞද්ධයේ ඉන්න අයට වඩා විනික ශිලාචාර කරුණක් පාරයන් කමනාන්ත අයදී තවද අප පවුල වල පවා ඉතන ගුණයන්පත් බෞද්ධ නොවන ඇසිති මෙහිදී දැනෙන ප්‍රශ්නේ නම් මේ පහකාර සසතන් අවශ්‍ය මාර්ගයේද එනම් බෞද්ධ ප්‍රතිපත්ති වල නැමුණුයි මේ අරමුණු ලක්ෂ්‍ය ඔවුන් ලබා ගන්න කෙසේද කවරමද යන්නේ මගේ තියෙන ප්‍රශ්නේ බෞද්ධයා කවදද මේ බෞද්ධ ලක්ෂණ අත්හරින්නේ කියන එක නැත්නම් මිනිස්සෙක් වෙන්න මොන දෙයක් හරි ඇල්ලුවොත් මනසකට තාලා ඒ නිසා බෞද්ධකම අතාරින්න මිනිස්සෙක් වෙන්න එතකොට අපි සියලු දෙනාම තමයි ඥාන පිළිමේ උපදාන්ක දාන ඇතිකම් ඔක්කොම තියෙන්නේ මනුස්සකම නැති ඉතිහාසය. ඔය මොන සිංහල කවුදකම ඇල්ලුවා ඒක මනුස්සකමට දින්දාවක්. අපිට උදව් කරන බව හැබැයි මම හොඳට මතක තියාගන්න සිංහල බෞද්ධකම කියන්නේ සීමිත දෙයක්. ඒක හරහා ඒ ඒ ඒ පින්ගේ හරහා ගිහිල්ලාට මිනිස්සුෝ පේනවා නම් ඒක හොඳ ලස්සන කැලක් කියලා කියනවා හොඳ අපිට වැඩි ගුණ ධර්ම තියෙන බලන් හිතවල ඇති අබෞද්ධ විශාල කොටසක් කියනවා. අපේ සිංහල බෞද්ධය කවදාකවත් හිතා ගන්න හම්බෙන්නේ. අපේ අර පැවිදින ඇවිල්ලා ඩෙන්මාර්ක් හම්බුන් කෙනෙක් යාගේ තාත්තා ඉතාලි ජාතික උග්‍ර කතෝලික. මේ හම්බුන් බුද්ධහමට ඇවිල්ලා ලස්සන පුරුෂයා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරේ. එයා ඉතින් අපේ ආරණ්‍ය සම්මානට ඇවිල්ලා ඉතින් බොහොම ලස්සනයි. හොඳට කියනවා. ඉතින් මමත් නම් පඬිතුයා වගේ නිස්සංහනේ යගේ ආඩම්බර ගැන කිව්වා. ඊට පස්සේ ගිහලා ස්වාමීන් වහන්සේට මම එකක් කියන්න. ඔබ වහන්සේ දැකලා තියෙනද කියලා කතෝලික ආරණ්‍ය. මොකක් අහලක් නැහැ. ඉංග්‍රීසියේ ඩවුන්ලෝඩ් කරලා දුන්න පොලිමට කතෝලික ආරණ්‍ය කතෝලික 100 100ක් යෝග භාවනා කරන කතෝලික පියවරු කවදාකවත් කාන්තාවක් දිහා බලන්නේ කවදාකවත් මුදල් ලක ගන්නෑ කවදාකවත් ඒ කාමර දෙකෙන් පිටට යන්නේ නැහැ දාන ශාලාවට ගියාම කැම ටිකකට තියෙනවා කාලවල 12ක් අතේ කන්නේත් නැහැ හැබැයි එක පාද කෙනෙක්වත් දන්නේ නැතිලු මුදල් ලක ගන්න ඕක නැත්තේ කියලා එක්කෙනෙක්වත් නැසෙව 12න් නැත ගන්න හොඳ නැත්තේ කියලා අපි කවදාකවත් කරන්නේ. කවදා හරි ඔබ වහන්සේලාගෙන් ඒකේන දැනගත්තොත් මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ මුදල් කර යන්නේ මෙන්න මෙම ආදීනම කියලා කියනවා. 12න් අපි කියන ආදීනම කියලා කියනකොත් එච්චර සන්තෝෂ වෙන જાතියක් ලෝකේ නැති. නමුත් ඔබ වහන්සේලාගේ සිංහල බෞද්ධකම නිසා කවදාකවත් එහෙම කෙනෙක් ආශ්‍රයයක් අත්දැකලා මොකද අපි හරියට හිතන්නේ ඒවා හෙරටික්ස් ඒවට කියොත් අපි ඒකට නාස්තිය කියලා. මනුස්සකම තියනවා නම් අපිට ගොඩාක් අපිටත් ඇදී හොඳ බුද්ධ ධර්ම ගැන අහලවත් නැති පුදුම මිනිස්සු කණ්ඩායමක් හම්බ වෙනවා. මං කියන්නේ බෞද්ධය කියලා. සුනිතරයක් කියලා. අපිට කවදාකවත් යන්න හම්බෙන්නේ මේ සමාවෙන්න මං කියවන මේ සිංහල බෞද්ධ කියන මේ ලින්කර්ස් දෙක තියෙනවා. ඔතක ගලවලා දාන්න. එතකොට අපි වැටෙන්නේ නරක තැනකට මේ මනුස්සකමට. කතා කතා කියන්නේ. අපිට ඒකට ඕනෑම කෙනෙක් එක්ක සුහදව කතා කරන්න පුළුවන්. මේ අයිතිවාසිකම බුද්ධ ධර්මයේ විතරයි තියෙන්නේ. මම ඒක උඩු යත පොළේ යත ගහලා හැම ආගමකම තියෙන විනාගමකට අදහන් දෙපයි කතා කරන්න එපා. කිව්වොත් සදාකාලික අපායට යනවා. බුදුහාමුදුරේ හැන්න ආගමික නායකතුම කර කරන්නේ. අපේ ගිය කර්ම කොල්ලේ අරාබියේදී වාහනේ යන ගමන් සම වයසේ කතෝලික ළමයෙක් කතා කරලා ඉතියාට හරි සතුටක් හිතවලු මේ සම අදහස්. ඉතින් මෙහා මෙහාට සූනියක් තියලා අරයා මෙහාට සූනියක් තියලා කතා කරගෙන ගිහින් ඉවරලා බස් එකෙන් බැහැලා ඕටේට ගමන් අර මනුස්සයා නිකන් ගවලු ඔයා මොනවද අදහන්නේ කියලා. පුතාන කරනවා මනුස්සයාට කේන්තිගේ ෂේක්කයන් කරපු අත පිටි ඉලුවන. දැන් මම අදහන හරි අපායට යන්නේ කියලා දීපු සූනියක් ටික කනුට විස්තරා. ඔබ පෙරේතයා කියන්නේ බෑ අල්ලතු බුද්ධහම කියලා ගන්නවා නම් ආශ්‍රය කරන්නේ නැහැ. ඔබ කරපු වැඩේ බලපන් මම ඔක්කොම ඉවරයි කියලා අර මංස විශාල විශ්වාසයකට පත් වෙනවා. ඒකකට අර බෞද්ධ ළමයා කියනවා නේ ස්වාමීන් වහන්සේ බලන්න ඒ මනසේට පුරුදු කරලා තියෙන දේ. අපිට එහෙම කියලා නැහැ. ඒක මතක තියාගන්න බුදුහාමුදුරුවෝ කියන පරමාර්ථ කාන්තාවක් බුදුහාමුදුරුවෝ මනුෂ්‍යකමද නිග්‍රහ කරන්න කියලා නැහැ. ඒ නිසා බෞද්ධයොන්ට ෆන්ඩමෙන්ටලිස්ලා වෙන්න බෑ. අනිත් ඕනෑම මෙන්න මේ පාර දෙන විපස්සනා විතරයි. ඒ නිසා තියනට අපි වෙනම් සංස්කෘතියක් මෙතෙන් අපිට උදව් කරා. අපිට ඉස්සරහට ගවනොත් මේක විලංගුවක් කරගන්න එපා. මේක කටවතුණක් කරගන්න එපා. අපේ මනුස්සකමට යන්න. නැන්දනේ මම ගොඩක්ම ඔය වර්තමාන මොහොතේ තියෙන වටිනාකම තියෙන ආගමකටත් වැඩිය මම ගරු කරන්නේ. ඒක නිතරම මනුස්සකමකට කළද ඕන කෙනෙකුට යන්න පුළුවන්. ගියාට පස්සේ ලොකම දේ මතක් යන්න පුළුවන්. වෙන කෙනෙකුට ඉතින් යන්නේ වෙන කෙනෙකුට අලකන්නත් බෑ. අනේ කොච්චර මනුස්සකමක් දෙනවද කියලා. අන්න ඒකෙන් හම් වෙන අධ්‍යාත්මයේ මම හිතන්නේ ලෝකේ තියෙන කිසිම විශ්වවිද්‍යාලයක උගන්වනවා කියලා. කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්න බෑ. ඉගෙන විශ්වවිද්‍යාලේ පාදරම දෙතරම. ඒ හැම එකම උගන්වන දේවල්. ඒ නිසා කර්මා කරලා එන්න වර්තමාන මොහොතට එන්න මෙතෙන් එන්න තමගේ මේ 100ට ඒකවත් තමයි තේරෙන්නේ මේ ළඟ ඉන්න කෙනා මේ වෙලාවේ එතන හිටියට එයාට බුද්ධ වෙන්න පුළුවන්කම සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒ නිසා අතු කරගන්න එපා. අතු කරගත්තා නම් අතු වෙනවා. බලල් කරගත්තා කියලා බුදුහාමුදුරුවෝ කවදාකවත් තරහ වෙන්නේ නැහැ. ඒ නිසා මම සාදරයෙන් ආරාධනා කරනවා ඒකට කියනවා කිසිම වෙන ආගම් පිළිබඳ වෙන ධර්ම පිළිබඳ ඒව අපේ හතුරු කියලා හිතන්න එපා. අපි සංසාර කොච්චර ගන්නවද කියලා දෙන්නේ නැහැ. මේ අතේ අල්ලගෙන මහා ලොකුට කෑ ගන්න සිංහල බුද්ධාගම. කොහේ ඉඳලා ආවද කියලා දන්නවද? ඊගාට මෙහෙන් වැඩි වෙලා වැඩේ මාරු නැතු කියලා කොහේ හිටියේද? ඊගාට කියලා බැල්ලිය තිබඩ ඉපදුනා. ඔක්කොම ඉන්නේ. ඒ නිසා මුලින්තර මනුස්සකම දැන ඒකට ප්‍රශ්න ජීවත් කිරීමේ ප්‍රකාශයක් විතරයි තියෙන්නේ. ඒතර ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. මේ වර්තමාන මොහොතේ සිටීමෙන් අපි සම්පූර්ණ දොර කවුළු වෘත්ත කරනවා. සම්පූර්ණ විශ්වයටම විවෘත වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ඊයේ දේශනේ පාපන සංඥාවේ අන්තර්ගත වූ ව්‍යාපාද විතක්ක සාහයි අහිංසා විතක්ක අතර දැස පහදා දෙන්නේ. මේ කර්මා මුක්තමයි මෙත්ත කරුණා දෙක අවිහිංසාව කියලා කියන්නේ කරුණාව යන පැත්ත. අව්‍යාපාදය කියලා කියන්නේ මෛත්‍රිය අනිසකට. ඒකට මෛත්‍රී කර්මාවයිදික වෙන් කරගත්තොත් මෛත්‍රී කියලා කියන්නේ සියලු ජීවීන් කෙරෙහි දක්වන පරසත්තානම් හිතානුභව ලක්කන සියලු සතුන් කෙරෙහි කුසුම දාගත ධර්ම කුසලයේ සලකන ගතිය. කරුණාවෙන් කරන්නේ දුක්ඛිත සත්‍යය විතරයි අනුන්ට. දුකටපත් වෙච්ච කෙනාගේ අනු යන කප්පාවට තමයි අනුකම්පාව කියන්නේ. මෛත්‍රී කියන්නේ සුඛිතම දිට දෙකකට. ඒතර මෛත්‍රී නැති කරන විරුද්ධ කරත්තේ ව්‍යාපාදේ කරුණා නැති ක්‍රමයක රෝසෝහිත අවිහිංසාව හිංසාව එනතර කසවිසද ඊළඟ ප්‍රශ්නේ බොහෝ දේශනාවන්හි මායාව පැටලෙන උත්ලේ වශයෙන් වශයෙන් තවත් අවස්ථාවන්හිදී යම් කුගේ අභ්‍යන්තරයේ ඇති කෙලෙස් වශයෙන් දෙයකාරයෙන් පින්වතේ කර්මතරණය කළ දතන මායාව උත්ලේ නම් වෙනත් අයෙකුට අපට ගැනීම හැකියාව හැකිනම් එම தත්ත්වයේ බුදුහමේ කර්මය කර්මණියාව අවබෝධනමේ වක්ස තේනියනවනේ කර්මාන්ත පහදාති මුගලතුන්ගේ කියලා තියෙන දැනින්න මාර්ගය පෙර ආත්මික මාමන්තිය. එචින මේකත් මේ මේ සූත්‍රේ නම ඉන්නකම් මුගලතුන් බඩ බල වෙනවා, දීනවන්න කියනවා. කල්පනා කරලා බලනකොට මාර වාසිනා බඩට වෙනවා. අර කතා කරගෙන මතක නැත්නම් මම මේ ඉස්සරහට දෙන්න එක ටී කියන්නේ මොකද්ද ඔය කරන වැඩ බලයන් පැත්තක දාලා. මම යන මාරය දෙන්නේ මේ පස් දිනක් ඉන්නවා. කේස මාර, සංකාර මාර, මච්චු මාර, දේවපුත්තු මාර, සංස්කාර මාර කියන. ඒ නිසා කිසිම මේ ලෝකේ ධර්මයක් ඒකවාදීව විසඳන්න බෑ. මොකද මුණත් ක්‍රාශයක් තියෙනවා. අපේ දැනුමට අවෙන්නේ එකයි දෙකයි ඒක තමයි ගැටෙන්නේ. ඒ නිසා මාන සංකල්පේ මාන සංකල්ප. තව ඉතරහ යනකොට ඔයා එනවා ටික ටික ටික ටික එනවා. කිසිම වෛර කරන්න එපා. මොකද වෙලාවකට මායя මේ ආත්ම ස්වરૂපෙම පෙන්නේ කියලා. ඒක නිසා ඒ අපිට කරන්න තියෙන පිනක් කෙරුවට පස්සේ උගේ කොටස උඩ දීලා මායයට තේ සිද්ධ වේවා කියනවා. ඒක රෝඩ පොඩි කතාවක් එකක් නිසා. ඒක දුරට බලන්න. කර්මයෙන් සංකම් වලට බාධාවක් නෑ මොකද ලෝකේ සියල්ල කර්මයෙන් නිමෙහි තියෙන චිත්ත දේවතුජ ආහාර ටිකට තව හේතු තුනක් තියෙනවා මහරයක පුළුවන් චිත්ත හරහා ක්‍රියාත්මක කරනවා උතු හරහා ක්‍රියාත්මක කරනවා ආහාර හරහා ක්‍රියාත්මක කරනවා කර්මී තාම තියෙනවා ඒ නිසා මේ අපි අධ්‍යාත්මිකමේ තියෙන මහා කාදාසිනිය ක්‍රමයක් තියෙන්නේ රේඛීය ක්‍රමයකට එකට එක සම්බන්ධතාවය තියෙන අධ්‍යාත්මික ක්‍රමයක්. හරීම මනසේ තියෙන මේට්‍රික්ස් එක අවබෝධ කරගන්න හරි බාධායි අධ්‍යාත්මික ක්‍රමය. ඉතින් ඒක නැතුවත් බෑ. ඒක නිසා මාර්ගයේ ඒ ආකාර පහක් තියෙනවා. එකක් තමයි දේවපුත්‍ර මාර්ගය. ඒකට යා දේවපුත්‍රයෙක් විතර දෙන්නේ. ඒ නිසා දෙන් කරලා දිවි රෝගෙට ගියාම මාර්ගය ඉන්නේ පරිමිත රසවත්. රක්ම ලෝකේ දිවි ලෝකේ මැද කකුල සිලිප් වෙලා හරි ගියොත් එහෙම එතෙන්ද මල්ල කියක්. ඔය දෙන් කරලා දිවි රෝගෙ යන කට්ටිය පොඩ්ඩක් පරිස්සම් වෙලා යන්න. බ්‍රහ්ම ලෝක දිවි ලෝකේ උඩම කෙළවරයි බ්‍රහ්ම ලෝකේ පල්ලෙහා කෙළවරයි නැද මාරය නිකන් හරියට අර ඒ ප්ලේන් එකේ මාරලා අනිත් ප්ලේන් එකට යන අතරමැද කාරණා මොකද්ද කියන්නේ? ට්‍රාන්සිට් එකේදී මාරුනොත් එන ඌ එතන ඉන්නේ. දෙවි පරණිමිත වසවත්ත මාරියයි කිය මාරයා මාර දිව්‍ය පුත්‍රයා ඉන්නේ පරණිමිත වසවත්තේ. ඒකෙන් යටපැත්ත නිර්මාණ රතිය උඩ තේ බ්‍රහ්ම ලෝකය. ඒ ට්‍රාන්සිට් එකේදී කියවැට. එනවා ඉන්කරනකොට පරිසංගලන කරනවා. සෝමනන්ද සලායතන පක්ෂය පස්සෝ පස්ස පක්ෂය විදනාන පරිවර්තනයේ සිංහල තේරුම කොහොමද? ඒ සලායතන හරහා තමයි අපිට කිසිම ස්පර්ශයක් ලබන්න බෑ දොරවල් හයයි තියෙන්නේ ඒ දොරවල් හයෙන් තමයි ඉන්ක්වයරිස් ගන්න. ඇහ කන දිව නාසය කය මන. ඒ ගන්නේ ඔක්කොම එක බොක්ස් එකකට වැටෙන්නේ ස්පර්ශය. ඊට පස්සේ තමයි ඒක ක්‍රියා ක්‍රිය රූප ශබ්ද ගන්ධ වශයෙන් ගන්න නිසා හැම ස්පර්ශයක්ම සලායතන හරහා එන්නේ. ඊට පස්සේ මේ පිටියට වැටෙනවා පස්සේ ස්පර්ශ පිටියට වැටෙනවා පස්සේ ඒක පුච්චි අරුතේ ක්‍රියා ක්‍රිය සැප දුක් වශයෙන් වේදනාව කියනවා. ඒක පලායක පස්ස පක්ක පක්ක පච්ච වේදනා. ඉතින් ඒකෙදි තොන් ලස්සන කතාවක් තියෙනවා මේ. ඉලානීතරක් වෙනත්නම් මේකට දුකියන නේද කියන්නත්. අද දවසක් හාමුදුර කෙනෙක් බණ කිව්වලු පරිසම්පාද පිළිබඳ පැය තුනක් විතර. කියාගෙන උනොට කට්ටිය පිටිපස්සේ නැගිටලා ගියාලු. ඉතින් හාමුදුරට කතාත් උස්සලා බලනකොට බලන කට්ටිය යනවා කියලා. අන්තිමට එක වයසක පාසකම කෙනෙක් විතරක් ඉස්සරහ වාඩිලා හිටියෝ නැගිටලා බලන්න ඒ වාදකම මිතරේ බනහලා තියෙන්නේ අනිකටි ගිහිලා ඊට පස්සේ නැගිටලා යහනුවරු වල බලන්න ගැඹුරු ධර්ම දේශනා කරපුවාම කවුරක්වත් කැමති නෑ ඕපාදකම් මාට ඉස්සරහයි අන්තකාරේ තේරුම් ආ ඇති කියලා මේ ස්වාමීන් වහන්සේ ඔක්කොම නම් තේරුණා පස්සපච්චා වේදනා කරන තුනක් ඉන්නකොට කොහොමද ඒක තේරෙනවා? මේකද මේකද මානිපාන වහන්ස ඥානනම් සම්මුදයන් වහන්සේ පවසන ලෙස දුක් වේදනාවය යන නොගැලපෙන ආයතනයන් දෙකක් එකට ගැටීම වේ. එලෙසම සුඛ වේදනා යන එන්න වෙනුද දැක්කය. එසේනම් අපගේ පස්සේ දුවන්නේ ඒවත් ආයතන නොකැලපෙන ලෙස ශරීර වේදනාව ෆිසිකල් පේන් ඇති කරන්නේ කෙසේද? ඒ කිනම් ආයතන දෙකද? ඒත් වල ඉස්සල් තියෙන ප්‍රකාශයට කොටේෂන් එක දෙන්න උත්තර කියනවා. ලොකු ගාන පොතකට එහෙම එකක් කියලා තියෙන කියන එක. ඒ කන්ටෙක්ස්ට් එක කියන්නේ ප්‍රශ්න විස්තර බෑ. ඒක බාර ගන්න පුළුවන් වෙන්නේ කොටේෂන් එක දෙන්නේ. මොකක් එහෙම කියලා තියෙනවා කියලා මම නම් කියන දැනක දැකලා නැහැ කවුරු ඉන්නවා කරුණා කරලා මට රෙෆරන්ස් පෙන්නන්නේ එතකොට මට මේ මොන වගේ පදයකින්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ සතිමානාව මට මහත් ආකාරයක් දැක්කේ. කුසලයේ මහා හේම කාය සංස්කාරය. හිතේ හිත සකස් කරගෙන අවශ්‍ය දේ කීම වාචික සංස්කාරය. හිත දැනෙන විදීම අසන සංඥා චිත්ත සංකාරය සත්භාවනාව තුළින් වර්තමානයේ පමණ සිත දීපව ගැනීම නිසා අතීතයේ අනාගතයේ දේවල් ගැන සිත යොමු නොකිරීම නිසා අනු සංස්කාර ඇතිවීමේ බලයක් ඇති නොවේ සංස්කාර ඇතිවී නැතිවී යන ආකාරය ගැන ලබන පැහැදීම නිසා ඇතිවන අවබෝධාත්මක කලකිරීම මේ හේතුවයි අවිද්‍යාවෙන් පටන් පටිච්චසමුප්පාද න්‍යාය. මගේ ප්‍රශ්නේ මෙලෙස ඉදපත් කරමි. ඉතිසෝතා රැකේ මෙහෙම වැඩද? එහි අනුපාඩු මහතා දෙන්නේ. අප සාමාන්‍ය ජීවිතයේ අනාගතය ගැන දැනගන්න තියෙන මෙහිදී කෙලස බලපාන. එතන මේක අංග සම්පූර්ණ ප්‍රකාශයක් නෙවෙයි. ඔය වගේ තමයි මේ පැහැදිලිවම පටන් ගන්න. එක එක පැතිවලින් අපිට පේනවා. අංග සම්පූර්ණ පෙනීමක් එන්නේ වගේ ආංශික දැනුමක් කරා. එතකොට මේක කියන්න උත්සාහ කරන්නේ මේ සංස්කාර පිළිබඳ ඇති වෙන පශ්චාත්තාප නිසා සංස්කාර ඇති නොකර ඉන්නවා. ඒකත් අපි ඉස්සරහගෙන කොහොමද ප්‍රාර්ථනා නැතුව අදිෂ්ඨාන නැතුව චේතනතු වැඩ කරන්නේ කියලා. ඉතින් බුදුජාණන් වහන්සේ දේශනා කරන සබ්බේ සංඛාරා දුක්ඛා කියනකොට සංස්කාර කියන්නේ චේතනා තමයි හැම චේතනාවක්ම දුකක්. ඒක නිසා බුදුසමහාන්සේ උත්සාහ කරනවා අපිට කියන්නේ හැකිතා චේතනා අඩු කරගන්න උත්සාහ කරනවා. නැති කරන්න බෑ. කියන අපි දැන් අනන්ත අප්‍රමාණ චේතනා කොටයක් ගත්තොත් අනන්ත අප්‍රමාණ මානසික අසහනයක් වෙනවා. අනන්ත අප්‍රමාණ මානසික ආතතියක් වෙනවා. අසහනයක් වෙනවා. චේතනා අඩු කෙනාට ඊට සාපේක්ෂව අසහනය සහ ආතතිය අඩුයි. ඉතින් ඒ නිසා අඩු කරන අඩු කරන යනකොට අපි සමබර භාවයක එනවා. නොකර බැරි කම නිසා මේ දේවල් කරනවා. මොකද දන්නවා මේකෙත් අපිට යම් ප්‍රමාණ කරදර වෙනවා නමුත් අනවශ්‍ය විදිහට කරපු නැති එකේ සතුට තියෙනවා. ඒක නිසා මේ සුප්පාදේවි සිංහ බවනාතිය කියනවා දරුවන් හඳා කරන්නේ බඳා. කැලිමිලි කියනකොට දරුවෝ දෙන්න ශිෂ්ටාචාර කරන්න ඕන නිසා මට යන්න ඕන ඔක්කොම සිංහයත් එක්ක තරහක් නැහැ. ඉතින් කැලිය දිහා බලන මේ කියන දරුවෝ ඉන්න ඉතින් නොකරත් බෑ. හැබැයි මට කැලිය හොඳයි. මට සීනියා හොඳයි. නමුත් දරුවෝ කියනවා අපිට ශිෂ්ටාචාර වෙන්න. ඒ නිසා ඒක දැනගෙන තීන්දුව ගන්නවා. එතකොට මේ තීන්දුව වෙන ප්‍රතිඵල නරක ප්‍රතිඵල විඳින්න ලැස්ස මොකද මම ගත්ත තීන්දුවක්. මේ අනවශ්‍ය තීන්දුව ගැනීම අනවශ්‍ය අනාගත දවසේ නොකිරීමේ වාසියක් තමයි බලන්නේ. ඒ සංස්කාරක නැති ජීවිතය කියලා කියන්නේ ක්‍රිස්තොමොලොජිකල් සිව්සයිඩ් කියලා. ඒක නැති ජීවිතයේ සීදී කසකට. හැබැයි චේතනා අඩු කිරීම කිසිම කවදාවත් නසු කරන්නේ නැහැ. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ කරන්න ඕන අදුම චේතනා ටික ගන්න. වග වෙන්න. ඒකෙම නරක ප්‍රතිඵලයේ ප්‍රශ්නයක් නෑ. නමුත් අනවශ්‍ය චේතනා අරගෙන විදවන එකට කිසි කෙනෙක් වාක්‍යයක් සමහරවිට ආනාපාන සති භාවනාවේදී හුස්ම ගැනීම හෙලීම ඔස්සේ ආමාශයෙන් පිම්බීම අහිතින් ඉවසල සැලකෙන්නේ බව පොත්වල සඳහන් වේ. නාස්තුගෝල නැරෙන හුස්ම රළු ග්‍රීෂ්ම තදෝ හැපෙන සුළු ලෙස අවස්ථාවලට දෙතියන ආකාරය පිළිසින් භාවනාව මුල ගන්නා ලෙස මේ පිළිගීම නැතිවී තව තවත් තිවතර ගන්න දැන් විට ඒ ප්‍රබේත ගන්න කෙසේද ඒ අන්ව ධානය උසස් අවස්ථාවලට පත් කරගන්න කෙසේද මේක අන්‍ය අවබෝධය අතර අඩුකමක් තියෙන්නේ ආශාස් ප්‍රසාරේ බලන කෙනා පිම්බි මැකීම කරදරයක් කරගන්න එපා. පිම්බි මැකීම නම් හොඳට පේන්නේ ආනාපාන කරදරයක් කරගන්න එපා. දෙකේ එකක් තිබුණොත් නැති. තම සමානලට ආනාපාන කරගෙන යනකොට ආනාපාන පිළිඳිප පිම්බි මැකීම පේනවා. ඒක කරදර කරදරයක් නෑ යාපත්තක යනවා. පිම්බි මැකීම කරන එකකට ඒක හොඳට ඉස්සෙන්පත් වෙනකොට තමයි ආනාපාන පේනවා. ඒක ගමනට අතුරු ලාභයක් මිස දෙකක් ලබා ගන්න අරකයි. තමයි ඉදිරියෙන් තියාගත්ත එක දිගේ තමයි යන්නේ. අනිත් එකේ මේ පිම්බීම කියන භාවනාව කවදාකවත් ධ්‍යාන කතාවක් නෑ. ඒක තනිකර සුද්ධ විපස්සනාවක් තියෙනවා. ආනාපානය කරනකොට නම් සමථ විපස්සනාව දෙකටම යන්න පුළුවන්. ඒකයි යෝගාවචරයේ විනිශ්චයක් නෙවෙයි. ඒක යා ගිනාපු උපනිෂේ සම්පත් කියලා හැටියට ගිනාපු පරණ ජීවිතවල තිබිච්ච ඌරුව හැටියට යනවා. ධ්‍යාන වලට පෙළපගස්මක් නැති කෙනාට උත්සාහ කරලා ධ්‍යාන ලැබෙන්නේ නැහැ. තියෙන කෙනාට උදව් දෙනවා ලේසි නැතුණත් ස්වභාවයෙන්ම යන්නේ ඒ පැත්තට තමයි. ඒක නිසා සතිය වඩ아가ගෙන යනකොට කිසිම වෙලාවක ඒ සමථ විපස්සනා දෙකේ සංකීර්ණතාවය ගැටලුවක් වෙන්නේ. ඒක මම දහස් කරලා කියනවා. ඒක එන්නේ එන්නේ එන්නේ සම සතිය වැඩෙන්නේ ගැටේ දිග අරගෙනමයි. ඒ නිසා ඒක තමයි යෝගාචර පෙච්චරම මම මේක දන්නේ නැහැ කියලා හෝ මකට ගරු කරුවේ නැහැ කියලා හානියක් වෙන්නේ නැහැ. සතිය වගේ කියන බාර ගන්න. දරුවන් සාමහාන ආනාපානයේ මූලික අවස්ථාවන් පැහැදිලිව මෙන්න ඉතා සුන්දර ලෙස අත්දැකීම. එනම් නාසයේ අග වෙනවන දැරටි ගතිය, සීතල ගතිය, ආශ්වාසයේ මුළු මුලින්ම නෙරපි නාසයේ කුරට පැමිණ ආනන්ද ප්‍රාශ්වාසයේ පරසුන් දැනම උණුසුම උණුසුමට පිටවන ආනන්ද දැනගන්න. ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙකම එකට එක්වී නැරෙන ලෙස ඔන්චි පදන වලට අත්දැකීම. දැන් ඊයේ අර ඉක්මනින්ම හුස්ම සිවුරේ ගොස් සියල්ලේම නැවතීමක් දැනෙනවා. හිස උඩ රත් වේගන මොහොනේ මස්තු නැය. ඔබවන්සේගේ ධර්මය අසංධාතු ක්‍රියාවලිය ලෙස අඳුනාගෙන හුස්මේ හුස් මේ සතිය අවබෝධ මට ශරීරයේ නොදැනෙන කිසිවක් නැති නැවතීමක් සිදු බව දැනෙනවා. ඒ නැවතීමේ ඉතිහාරයක් දැනෙනවා. මහා ආරම්භයේ උස්මයික සිව් නිසා මට උස්ම අල්ලා ගැනීමට උත්සාහයෙන් කිරීමට සිදු වේ. එවිට මට නොදැනීම උස්ම මානසික තදින් යන්නේ. භවනාවෙන් එවිට මම ගැස්සී අවදි මේ වෙලාවේ ඉඳලාගේ උගුර අඩ වේවි යයි. නැවත උස්මේ රැඳෙන්න ඉක්මනින් සිව් වී වෙනස නිශ්චලතාවයකට එයි. මේ කීකෝරා සිදු වෙයි. මගේ ගැටලුව නම් මෙතන මට මෙතනින් මට ඉදිරියට යන්න මම විශ්ින් කළ යුතු යමක් තියෙනවා නැතිනම් මම මෙතනම රැඳී සිටියද උස්ම සියුම් නිසාද මම උස්ම සෙවීමට යන්නේ උස්ම කදින්නේ නැහැ ඒක මගේ භාවනාව අවුලයි මේ කීපවරක් සිදුවීමට සිදුවීම මට ගැටලුවකි ආධුනික යෝගී ලෙස මගේ අත්දැකීම වඩා වචන වලට පැහැදිලි වචන වලට පැහැදිලි නොවියක අනුකම්පාවෙන් මුත්‍රාක පාදන සිල්ලාස මේකේ තියෙන තොරතුරු පිළිසිදුයි අහගෙන ඉන්නකොට එකක් මේකට එකතු කරන්න පුළුවන් එතකොට තමයි විශ්වාසයෙන් කරන්න පුළුවන් පළවෙනි සැරේ හිත තැම්පත් වෙනකොට හරි ඒකට කියන්නේ මගේ වචන කියනවා ආස්වාසේ ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා beautiful breathing කියලා ඔය චන්ද්‍රන් කියන්නේ ආශ්වාසය පව ආශ්වාසය මොන සියලු සම්පත්‍ය තියෙන මේ හුස්මට. ඒක හොඳට සම්පත් වුණාට පස්සේ මෙයා කියන්න උත්සාහ කරනවම උනන්දු වෙනවා කියලා උනන්දුනේ ස්වභාවයෙන්ම ආශ්වාස ප්‍රශ්වාස ආයෙත්. එයිසනවාගේ දාඩිය දාලා කුලකට වේලිලා අනේ හියල්ලක විනාශ වෙනවා වගේ කියලා හිතුණට මේක කියලා තියෙන ආයත් එන කේචි බෑ ඒකේ ඥානපණ බලුවොත් අර ඉස්සලා දැනගත්ත කී ඒක ආයතක්පත් වෙනවා. දැන්පත් වෙලා ආයතික ලෝකයට පස්සේ දැන් හරි කියලා හිතනවා ආයෙ ආයෙ විශේෂ. ආයතනපත් වෙනවා. මෙන්න මේ ඇවිස්සෙන වාර දෙවෙනි වාරයට වැඩිය තුන්වෙනි වාරේ ටිකයි ඇවිස්සෙනවා. තුන්වෙනි වාරයට වැඩිය හතරවෙනි වාරේ ටිකයි ඇවිස්සෙනවා. පස්වෙනි වාරේ එන්නේ එන්නේ ඇවිස්සෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා ඒව ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඇවිස්සුනත් එකයි තැම්පත් උනත් එකයි කියන තැනට යනකම් නිකන් මොකද සිටිගේ දිහා බලනවා වගේ. තුනී වතුලේ තමයි රැළ කියන්නේ. සිටිගේ තනීරයි. ගැඹුර වැඩි වෙනකොට තනින් කොට පේනවා. ඇවිස්සීම සහ තැම්පත් වීම ප්‍රතිඋත්පන්නයි සාපේක්ෂයි. ඇවිස්සුණොත් තැම්පත් වෙනවා, තැම්පත් වුණොත් ඇවිස්සෙනවා. ඒ නිසා තැම්පත්ලා ඉන්නකොට ඒක ගන්න දැන් එතන ඇවිස්සීමක් එයි. ඇවිස්සෙනකොට ඒක ගන්න දැන් තැම්පත් වීමක් එයි. දෙකම සමහිත වෙනකන් යනකොට තමයි තාදී ගුණය උපේක්ෂාව එන්නේ. නොසැලෙන මනසේ ඉන්නේ. අෂ්ටලෝක ධර්මයේ කම්පන වීම එන්නේ. හැබැයි මේකේ ඊළ තියෙන විදිහට වැඩෙන් 50කට වැඩි ප්‍රමාණයක් කෙරිලා තියෙනවා. දැන් තියෙන්නේ මේක තමයි සිටියම මේක තමයි මැප් එක මේක තමයි සමීකරණය මට තියෙන්නේ මෙහෙම අඬ දෙන එකයි කියලා විශ්වාසය කරගන්න විතරයි එතකොට ප්‍රායෝගික උපදේශයක් දෙන්න පුළුවන් පැලේ මදි වාඩි වෙන කාලේ එතකොට ටිකක් ටික වැඩි කාලේ ටිකක් වැඩි කරගන්න හොඳට සක්මන් කරලා පැයක් දෙකක් වුණත් ඉන්න පුළුවන් දෙක ගිහිලා එහෙම යන්න අරගෙන තියෙනවා ඈතට ඈතට ගිහිල්ලා අර පොඩ්ඩක් කල දෙනවා පොඩ්ඩක් තැම්පත් වෙනවා පොඩ්ඩක් කල දෙනවා පොඩ්ඩක් තැම්පත් වෙනකොට චලනයක් තමයි තැම්පත් වෙනත් එක මුලදී තමයි මේක ලොකු වෙනසක් තියෙන්නේ අන්නේ වෙනසේනකොට තේරෙනවා අපේ හිත ඇතුලේ තියෙනවා මේ උපේක්ෂාව අපේ හිත ඇතුලේ තියෙනවා මේ නොසලෙන ගතිය ඒක අදිෂ්ඨානය ගන්න බෑ හිතට පෙන්නලා දෙනවා තැම්පත් වෙනවා තැම්පත් වෙනවා ඇවිස්සෙන්නේ ඇවිස්සියාම එහෙම යන්නේ එතකොට ඒක තියෙන හොකස්ටයි නැති වෙලා ඒ එන කමට ඒව සැත්තට කියන කලසුණකම මීරිච්ච ගතිය නොසලින මනස කියලා. ඉතින් ඒක මේකට ආපු කෙනාට උපදෙස් ලැබුණත් කියලා. උපදෙස් ලැබුවම වෙන්නේ මොකද්ද? විශ්වාසයෙන් යන්න පුළුවන්කම කරා. ගරු ස්වාමීන් වහන්සේ ආධුනිකයේ ලෙස භාවනා කිරීමේදී භාවනා පිළිබඳ පහත සඳහන් වන කාරණා තේරුම් ගනිමු. මේ ඉවර වෙන්නේ කරුණෝ උපදේශකෙනි භාවනාවේ ඉස්සුවන්නේ අප අපේ අපේ අපරාධයේ සිසිමත් දැනෙන. එවිට අපගේ උපසිත සායසිත සමාධිය සිදුවේ. භාවනාවේ නොපෙනෙන චිත්ත රූප සිදුවීම් සියල්ලම අදාළ පුද්ගලයාගේ මනසේ කවරම් ඇති අතීත සිදුවීම් ඕකට ලක්ෂණ. ඔබවන්සේ ප්‍රවසු පරිදි භාවනාව භාවනාව විසින් ඉදිරියට ගෙන යන්නේ ඒ සියලු ආධුනික අවස්ථා පසුබිම පසුද කාරණා මොකද එහෙම හරියටම කියන්න බෑ මොකද සමහර කට්ටියට ඉතාම සුළු පොඩි තිගැස්වීමකින් පොඩි හියටසකින් ඉතාම ගැඹුරට යනවා සමහරව ටිකෙන් ටික ටිකෙන් ටික යනකට තියෙනවා කොහොම හරි මේ මමයාගේ භාවනාව පටන් ගත්තට සම්පූර්ණ විශ්වගත තත්යකට යනකම්ම ගෙනියනවා හිත. ඒකකොට මේ ලෝකේ ඉන්න ඔක්කොගම හිත තේරෙන ගන්නවා. ඒ හැම කෙනාගේම හිතේ යම් අදහසක් දුර්ඥානසේ වචනේ කියනවනම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව සතුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ යම් පිං චිත්තං දිත්තං සුතං මුතප්පත්ත පරිේචිතං මනස ඇසෝදයක් තියෙනවනම් ඇහුදයක් තියෙනවනම් නායෙන් දිවෙන් කඩේ මිදපු දෙයක් තියෙනවනම් හිතපු දෙයක් තියෙනවනම් ප්‍රාර්ථනා කරපු දෙයක් තියෙනවනම් ඒනම් පිළිඳ පටන් ගන්න ඔක්කොම එකයි එක එක රසයෙන් බුද්ධ විඳන ඔක්කොම එකයි. ඉතින් අර පෞද්ගලිකත්වයෙන් පටන් ගන්න ඇතුළට යනකොට දෙන්නේ අපි අපේ ඉතිහාසය බලනවා. අපි ඉස්සරහට සංසාරේ. එහෙම නැත්නම් අපේ තියෙන මතක කතා. අන්තිම මැදට යනකොට බලනකොට මෙයාගේ මතක දහම් මගේ මතක සතාන්න කිසි වෙනසක් නැහැ. ඒ නිසා මැදට කියලා නතර වුණාම මම කියලා අල්ලගන්න මේක දෙයක් නෑ. මේකට කියනවා වෙස්ට් එකේ කියන්නේ කොස්මික් එනර්ජි කියලා කියනවා. කොස්මික් ලයිබ්‍රරි ආකාශ ලයිබ්‍රරි එහෙම නැත්නම් ජානගත විද්‍යාඥයන් කියනවා මේ RNA DNA වල අණු වල තියෙන ඔක්කොම මතක. අපි දැන් කරන්නේ මේ විශේෂණගේ ඥාන විස්තර කරලා අර කැන්සරක් හැදෙන්න පුළුවන්ද මේ heart attack වෙන්න පුළුවන්ද කියලා ඥාන වල ඔක්කොම තියෙනවා. අපි මේ ලෝකෙන් අයින් වෙලා ඇතුළට යනකොට ඒ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා තමයි තමන්ගේ ඥාන බලුවෝ. ඒක භාෂාවක් අපිට ඇවිල්ලා තියෙන ඥානේ මානවයේ මුල ඉඳලා අඛණ්ඩ වාගේ කිසිම තරකට කැටලන අම්බලගේ තාසලයි කියන්නේ ඒක ඒ නිසා මේ හැම එකකම හැම සයිඩ් එකකම න්‍යෂ්ටියක් තියෙනවා හැම න්‍යෂ්ටිකම ඥාන තියෙනවා ඒ හැම ඥානෙකම මුළු ඉතිහාසෙක අපිට වෙලා තියෙන්නේ මේ බාහිරින් කියන දේවල් ලොකු වෙලා අර වට යආගන්න වෙලාවක් ඒ නිසා අපිට ලයිබ්‍රරි එකට යන්න වෙලාවක් කියලා තියෙනවා ධාරණය කරන්නේ ඉතින් ගියාට පස්සේ වෙනවා මෙතන තමයි බුදු ආමතෝ කියේ. කවුරුත් කියේ. පිටතට නියත් ඒක නෑ. රූප බැලුව, ශබ්ද හුව, ගඳ බැලුවත් ඒක නෑ. ඇතුළට නියත් ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක මේ කර්මස්කලන වල අදහන් නැති කට්ටිය කතාව. කරුණා කර්මවල අදහන් කට්ටිය කියලා කියන්නේ මුළු සංසාරේ පුරා වෙච්ච දේවල්. මානව ඇතුළේ වෙච්ච සියල්ලම මේක කියන විශාල වටිනා දැනුම් සම්භාරයට යන්න බැරි තණ්හාව නිසා. මාන්නේ නිසා දෘෂ්ටි නිසා ඒ නිසා මේ එළියට යන ඒ ඒකම එළියට යන වේගයට දාගත්ත ගමන් බොහොම ක්‍රමානුකූල ක්‍රමයකට නැදට ඒ නිසා මේවා ඉතින් එක එකම සංකල්පය විවිධ මොඩල්ස් මාගේ විවිධ ආදර්ශ මාගේ ජීවිත කිරීමක් පිටත් දැන් අපේ සාමාන්‍ය මම භාවනාවේදී සමාන තත්ත්වයට පත් වුණාද ඒක බොහෝ වෙලා සිටීමට හැදුව හැකියාව මේ සමාධි තත්ත්වය ගැන මනපාලනය කවුරුද සමාන මුත්‍රවලදී ඇසර සිත නැවත එන්නත් යොමුනාලද ඔබ වහන්සේ ඊයේ දේශනා කළ කල්හි මෙම සමාධි තත්ත්වය ආනාපානය ආරම්භ වන ස්ථානය මට ප්‍රසවාසයේ අවසන් මන්දන පිළිබඳව සිත යොමු කරන්නේ මෙහි ආනාපානය නාසයේ නාසයේ පිට අවකාශයේ අංශුද්ධකෝටි නාමවල පවල් එනාලෝමනරවස් යලි ක්‍රියාවලියකින් පසු නාසයෙන් එළියට මුදාන බව පෙන්වයි. නැවත ඒ මුදාන අංශවල තවත් අංශයකින් ඊළඟ ආනාපානය හටගන්න බව පෙන්වයි. මෙසේ සිදුවෙනවම ටික වේලාවක් පසු නාසයේ උඩ සිට උඩ සම උදසම ගැලපෙන්න පටන්ගෙන මුළු උඩු කයෙහිම තම ගැලපේ ගොස් මස් සඳහා ඉදු ගමන කරන ලක්ෂණ වුණි. නැවත ආනාපානයට සිට යොමු කළොත් නාසයේ මුල සිට ශරීරය තුළ හුස්ම ගමන් කරන විට ලේ නහර මස් වැලෙහි පසුතලමින් වෙනහර තුළ ගමන් කරන යම් විදිහකින් පසු එම මාර්ගයේ නැවත ඉදිරියට ගමන් කරන පැමිණියේ මාගේ ප්‍රශ්නේ වන්නේ මෙම දර්ශනය ඇතිවීමේ අවස්ථාව කුමක්ද? එක මේ විදර්ශනාවට සිට යොමු කිරීම තත්පරවල. එසේනම් එසේ විදර්ශනාවට සිට යොමු කරන්නේ කෙසේද? කිනම් ස්ථානයේ විදර්ශනය වැඩි වීම ආරම්භ කරන්නේ මේ ඉස්සර ප්‍රශ්නෙත් තමයි සම්බන්ධේ මේ ඇතුළට යනකොට විවිධ ජවනිකා පෙන්නනවා විවිධ සම්බන්ධතා පෙන්නනවා ඉතින් හැම එකක්ම විස්තර කරන්න ගියොත් වෙන්නේ ගමන බාධායි මේ කිසිම දෙයකට මොනම මායිමක්වත් කරන්නේ නැවත නැතුව හිත දාන්න යන්න පුළුවන් තරම් තමයි දහස්වර වෙනකොට පේනවා මේ සිද්ධියේ විවිධ ගුණක් තියෙනවා. ඒ මොනක් එක එක දාසක එක එක කෙරුවා පෙන්නනවා. ඒව ඔක්කොම සුද්ධ විපස්සනාවක් තියෙනවා. ආය වෙනම මේකට විපස්සනා කරන්න කියලා දෙයක් නැත්තේ නෑ. මේක ඔක්කොටම බාධාකින් තොරව දෙන්න යන්න පටන් අරගත්තොත් හිත මේ පෙන්නන පෙන්නන බහුරූපෝලං වලට නටන්න නැති හිතක් හැදෙනවා. ඒ බහුරූපෝලං වල නටන්න ගත්තොත් නේ නරකක් නෙවෙයි. නමුත් විලාව නැස්තියි. මම නිදර්ශනයක් වශයෙන් දුර ගමනක් යන මිනිස්සේ තමන් පහුවෙන පහුවෙන හැතරම කනුව දැකලා යන්තම් යන්ති නැති වුණා යන්න හැතරම කනුවක් දැක්කා කියලා වාහනේ නැතකට හැතරම කනුවට වැඳ වැඳ ඉන්න ගියොත් ඒ මොනද ගමන යන්න වෙන්නේ වාහනේ ඉඳගම හැතරම කනුවට යන්න දැන් තමයි ලොකු දෙයක් කරගත්තේ තව එක හැතරමක් ඉවර කරනවා අම්මෝ තව එක හැතරමක් ඉවර කරලා හිතන හැමතැනම පූජාවට දීක ඉන්න ගත්තොත් වෙන්නේ ඕක නිකන් සෝම් පිටිකයක් වගේ වෙන හැතරම කනුව එකක් පිටික දෙකක් යන්න පටන් ගන්නවා ළඟ ළඟ කම හිටවල තියෙනවා වගේ තමයි පේන්නේ. එතකම යන එකයි තියෙන්නේ. ඒ නිසා සැකබොසු කරන්නේ නැතුව දිගට යන එකයි තියෙන්නේ. එක එකනා අර පරණ සංසාරගත වූ තමන්ගේ ඇතුලේ තියෙන දේවල් හෝ විවිධ ඒවා පෙන්වනවා. ඒක කාල්චුන්ගේ ප්‍රධානම ෆිලොසොෆි එක තමයි. ඒ හැම කෙනෙකුගේම අභ්‍යන්තරේ සමානයි. විවිධ නිදර්ශන වලින් පෙන්වන්නේ තමන් කැදිච්ච සංස්කෘතිය හැටියට. ඉතින් අවුත්සාහ කරන්නේදී මේ ගැටි ලියන හැටි ඔක්කොම සමානයි කියන්නේ. නිසා මේවා එක එකක් විස්තර කරන්න යන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනාව ආරම්භ කර කුසසින්පත්වලදී පසු මානසික ප්‍රවෘත්ති විද රූපරාම දැක්කද ආනාපාන සතියේද මම ඉදිරියටම කරමු. එවිට මාව පරිමින් පහළට අදින අතර ඒ මාව කිහිමේ ඉහළට යයි. සතුට හැකීමක් ඇති තවත් අවස්ථාවකදී මම පමණ පහළසින් දීමුණු ශරීරයෙන් ඉන්නේ මේ බාහමන්නේ නැත්නම් සාමාන්‍ය තත්ත්ව කමාන පහදන්නේ ඔව් ඒ ප්‍රශ්න තුන මේ කියන්නේ එක එක එක එක දේවල් වෙනවා හැබැයි තුන්වෙනි ප්‍රශ්නේ දැක්කම ටිකක් මේ ප්‍රශ්න විශ්ල ගන්න පුළුවන් එයා දන්නවා ඔක්කොම තියෙදි හැකිතා කාණමණ හිත පාතගෙන යන්න ඒ යන්න යන්න Taman තුලින්ම විශ්වාසය ඇති වෙන්න ඇති වෙන්න සහැල්ලුවක් එන්න පටන් ගන්නවා සැක ඉපදුවොත් විග්‍රහ කරන්න ගියොත් ඒ හැම එකකින්ම ප්‍රමාණයක් ප්‍රමාණ විදිහකට අරගෙන යන එකයි කරන්නේ. දැන් සමිනන්ද ආනාපානයේ මුලමෙත අඳුනා ගන්නා මේ වහන්සේ ධර්මදේශනා ධර්මදේශනයේ කියන ආනාපානයේ මුල කොටස වෙදවලට ඇදී යන රණ කොටස මැද කොටස වැන්නේ ගැටෙන අඩුව අග කොටස වැල්ල වැල්ල වැන්නේ වැන්නේ දිග්ගන අඩුව මම හැදී මේ ගැන මොකක්ද ඇත්තටම කවදාවත් බලන්න අර පේනදී නිරූපණ මාර්ගයෙන් රූපක මාර්ගයෙන් විස්තර කරනවා කොහොමද දැන් වැඩිකට හරලා තියෙන බව වෙන හැබැයි ඕක ඉස්තිර එකක් නෙවෙයි අනිත් දවසේ වෙන රූපකයක් මාර්ගයෙන් වෙන නිදර්ශනයක් මාර්ගයෙන් පේනවා මේ හැම එකක්ම වළංගුයි යනෝ ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඉස්සරට යන එකයි කරන්නේ අද කොහොමද ස්වාමීන් වහන්සේ භාවනා කරන විට නිමිත්ත නැතුන් කියාට පසු choices awareness එක එන විට ඉසේ ඉබේම සැකේකින් වගේ උගක් වෙලාවට ඉන්නේ බලනවා වැක්කෙනවා සමාන සමාන වෙනවට එක එක ප්‍රමාණයකට එක එක අතක මෙසේ අඳ වැක්කෙනවා බොහෝ විට මේ පිටේ ඉඳ හරියට දෙලට අධික වේදනාවක් වෙන්නේ අද ලෙස කුපයෙන් පහළ දක්වා ගිය අතර භාවනා අවසානයේ සංඥාවක් ඇති නැත. ප්‍රශ්නේ මේ අවස්ථාවේදී කරන්න මොනවද මොනවද කරන්න ඕන මොකද? අනිත්‍ය හෝ අනත්‍යතා ඔය දකින්නවාද? අනිත්‍ය හෝ අනත්‍ය අනත්‍යතාව දකින්නවාද? දෙක ශරීරයේ ශරීරයේ මේ කුරුමලා වෙලා උනදක බලනවා ඉන තුන ඕනෑම දෙයකට සූදානම් වෙලා වෙන දෙයක් වෙච්ච වෙච්චාමදී කියලා ඔහේ බලන්න ඉන්නවා ඉන්න නැත්නම් කුමන ඔබ වහන්සේගේ අනුශාසනාවල පසුගිය දින කීපේ පුරාම මුතුමැණි ගාතන් වලට වඩා ආදරණීය වල අපි පරිත්‍යාග කළේ ගැන මම කෘතඥතාවයක් ඔබතුමාට සිය සතර දුකින් මිදීමට මේ කුසලයේ හේතුවෙන් වරක් මේක ඇද තියෙන වචනික උත්තර දෙනවා නම් choiceless හරි honest කියලා කියන්නේ පූර්ණ නිගමනයක් තියෙන්න එපා වෙන දෙයකට ගෙන්න දෙන්න. මේක වෙන්න තියෙන දීලා ඒක දිහා බලන්න. ඒක නිසා ඒ තරමටම ශරීරේ පූජා කරන්න ජීවිතේ පූජා කරනකොට ඔතින් ධානකට පුළුවන්. දැන් නෑ. මොකද භාවනා කරන්න කියලා මේක ඉතින් රත්තරන් පුටු මේක වගේ තමයි පේන්නේ. භාවනා කරලා ඉතින් යනකොට ඒක දීලා දාන්න පුළුවන්. ඒකකොට නැමෙන්නේ නැමියන්, දිගහැරෙන්නේ දිගහැරියන් බලාගෙන ඉන්න ඕනේ මේ තම්බන ගන්නේ තම්බන කරන් බැද කරගන්න බැද කරගන්න. කෙලෙන් දැක්කත් කොබෙයියා, කෙලෙන් දැක්කත් කොබෙයියා, කෙලෙන් දැක්කත් කෙලෙන් දැක්කත් කොබෙයියා, කොබෙයියා කියලා ඔරොත් දෙයක් අහන්නේ නේද? අවසාන ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ සක්මණේ ගමන් කර හැරෙන අවස්ථාවේදී සතිය තබා ගන්න ක්‍රියා කළ යුතු හැදෙන්න සුදුසුම ආකාරය හොයාගන්න. මේකදී ඔය මේ ලයිසන් ගන්න ගියාම පාරෙන් සයිඩ් එකට දානකොට කොහොමද වැඩ කරන්නේ? මේන් රෝඩ් එකේ එක්සිට් එකක් ගන්නකොට. සිග්නල් කරලා පිටිපස්සෙන් යනවා බලලා ඉස්සරහින් යන බලලා හරවා වද්ද ගන්න නැතුව යන්න එපායි. ඒ කියන්නේ සංදිස්ථාන කියලානේ. සක්මණේච්ච හැවතර කියලා හැරෙන තැන ඉරියාපත සංදියක්. ඇක්සිඩන්ට් එකක තියෙනවා. ඇක්සිඩන්ට් කරගන්න නැතුව බේරගන්න හැදී. වෙන විදිහට කියන එතන ගෙනියපු සතිය කඩා ගන්න නැතුව අපව ගන්න නැවතිල්ලේ සතියේ නිස්සද්දව කරන්න. SMS slowly mindfully uh, silently. ගෙදර වැඩ කොයි එක කරුවත් සද්දයක් එනවනම් මතක තියාගන්න සතිය ගන්න. නැත්නම් සද්දේ ගැන අවබෝධයක් නැත්නම් සතිය නෑ. කරන වැඩේ නැවතිල කරන්නේ තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්නේ. ඒක නිවල පුළුවන් තරම් බලන්න වැඩි වෙන ගමන් අර්ථය හිත වෙන ගමන් සතිය කියනවා කියන්නේ. ඒකට අටුවා විදින නිදර්ශනය තමයි ඒ වගේ කලබල ස්ථානයක තමන් ගෙනියන සතිය කඩා ගන්න නැතුව යන්නේක පෙන්වන්නේ ලෝකෙ තියෙන ලස්සනම නලකරක් ඇවිල්ලා හොඳම සංගීතයකට අනුව නටනවා. ඒකට සල්ලාලේ ඇවිල්ලා ඉස්සරහා ඒකේ ඒ අනුව නටනවා. ඒකට රජුරෝ කියනවා ඔබ ඔළුවට කිරි කලයක් කියලා ඔය සෙනඟ මැදින් අරන් ඵලයන් කඳුලක් හරි වැටෙන බෙල්ල ගන්නවා. ඒක නටුම් බලන්නත් ඇඟේ හැප්පුණා තමන්ගේ බෙල්ල යන්නේ. ඒක නිසා එමන්ද කොහොමද අර සෙනඟ නටනවද කිරි කලේ කඳුලක්වත් හෙල්ලේ නැතුව ගෙනියන්නේ. ඊට පස්සේ ගහලෙක් එනවා කඳුලක් තියාගෙන. පොඩ්ඩ හරි වැටුණොත් කක්කා. අන්නේ වගේ අර හන්දියට යනකොට මතක තියාගෙන නලකන නටනවා. සල්ලාලියක් නටනවා සංගීතෙත් තියෙනවා ඒක බලන්නත් තියෙනවා මේක බලන්නත් තියෙනවා නැත්නම් නටනට ඉදිකයිලා මගේ ඇඟේ හැප්පුණොත් ඒත් මගේ බිල්ල යන්නේ ඒ නිසා කිරි කලේ කිරි හලා ගන්න නැතුව තෙල් කලේ තෙල් හලා ගන්න නැතුව කොහොමද අපි නැවත හැරිලා එන්නේ ඒක තමයි දක්ෂකම කියන්නේ මම කියන්නේ එකම ප්‍රශ්න දෙක දෙක ලියලා තියෙනවා වගේම නෙවෙයි බුදියේ එහෙ එහෙම කරන්න බෑ එක්කම කඩුවාන එක ප්‍රශ්නයකටත් අන්ට ගන්න කීයක් තියෙනවද ප්‍රශ්න? ඉවරයි කියන එක තමයි මම කියන්නේ. ඔය පැය දෙකක් ගියා. කාමාරට පටන් ගත්තේ තුනමාර වෙලාව. ඒක නිසා අපි හතරමාර වෙනකන් සක්මන් කරමු. හතරමාරට එකතු වෙනවා. ඊට පස්සේ පහමාරට සක්මන් පරියන්ක ඉවරයි. හයමාරට අපි නැවත එකතු වෙනවා ධර්ම දේශනාව සඳහා. එතකොට දැන් 12 සංසිද්ධියක් දැන් කාගේ ප්‍රශ්න ඉවරද? තව තියෙනවද දැන්? ආවන් කී? ඔයෙන් හරි එන්නවා බ්ලැක් ෂීට් එකේ. සමහරවිට යොමු ඉස්සතන්නේ උදරේ පිටින්නේ වල වල පිළිමු විපස්සනා කරනවා ආනාපානීය විපස්සනා කරනවා කොටලකට හැදගෙන කොහොමද පිළිගන්නවද සමාජයේ ඉබදී වීමක් ඇත්තම අත්දැකීම කරා යන හැම භාවනාවක් විපස්සනා අත්දැකීමක් concept එකක් එකන බුදු ගුණයක් මෛත්‍රියක් අසුභයක් ඔක්කොම conceptual ඒකේ සමහරුන්ට ආනාපාන කරනකොට හුස්ම ගන්න බව දැනෙන හැබැයි කොතනද කියලා හුස්ම ඉන්න බව ගන්න, මැරෙලා නැති බව ගන්න. හැබැයි උඩුකයේද නාසයද කියලා නේද? ඒකට එයා සමතපැත්තේ යනවා. නම් කිසි කෙනෙකුට මේ උඩුකයේද කියනවා නාසයේ සිද්ධා මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියන අත්දැකීමද කියලා ඉවරයි. එයා කාය සමතපැත්තේ බෑ. යමක් අත්දැකිය හැකි නම් නැස්පනා පිට විපස්සනා කරනවා. නිම්බී පැකිලි මේ concept එක ගන්න බෑ. ඒක තනි ක්‍රියාවලියත් එක්ක යන්නේ. ආනපන සමාලාට concept එකේ හිටින් ඉඳී තියෙනවා. උෂ්ම ගන්න බව ගන්නවා. ඒක දෙකේ වෙනසක්වත් හැපෙන දාක්වත් දැනෙන්නේ නැහැ. ඒකට ඒක සමතට හැදෙන්නේ. දැන් ඒක අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නැවත කරනවා. අපි හතරමාට එකතු වෙනවා. පරියන්කයක් සඳහා. සීල දෙනාට කෙරුවන් සාකච්ඡා.